ඉතින් මේක අපේ වැඩමුළුවේ අවසාන දේශනාව බවට පත් වෙනවා. මේ දේශනා මාලාවෙත් හමාරේ නැත්තම් පහරාද සූත්‍රෙත් හමාරේ මේ පහරාද අසුරේන්ද්‍රයා ਸਰවචනාංශ ඉදිරිපිට ඇවිල්ලා ඉදිරිපත් කරන කාරණා අටකුයි මේ සූත්‍රයේට කතා ශරීරයේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක අංගුත්තර නිකාය අටක නිපාතේ සඳහන් වෙච්ච සූත්‍රයක්. මෙහිදී අවසාන අංකයේ වශයෙන් 8 වෙනි මහා මූදේ පවතිනා වූ ආශ්චර්ය අద్භූත ධර්ම මොනවද කියලා බුදුරජාන් වහන්සේ අහපු ප්‍රශ්නෙට මහා රාදාසුරින්දා දෙන අටවෙනි කාරණාව තමයි මහා සමුද්‍රයේ මහා භූතයන්ට නැවතුම් පොලක් වෙලා තියෙනවා ආවාසයක් වෙලා තියෙනවා විශාල සත්තුන්ට. ඒ කියන්නේ සත්ත්ව සංඛ්‍යාවත් වෙන විශාලයි. ඒ වුණාට අපිට හිතා ගන්න බැරි තරම් විශාල සත්තු මේ මහමුදේ ජීවත් වෙනවා. ඒ භූතයන්ට තිමිති මංගලා තිමිරංගලා ආදි වශයෙන් මහ විශාල දැන් කාලේ කියනවනම් තල්මසු මිනි මෝරු වගේ ඒ සත්තු ඉතේ ඒ pāli වචන සාමාන්‍යයෙන් සිංහලට දාන්නෙත් තිමිය තිමින් තිමිංගලාය තිමිරංගලාය කියන වචන වලින් හරියටම ඒකේ උද්භිය මේ ජෛව විද්‍යාත්මක නාමයට තාම මම හිතන්නේ ඒ පරිශන කරලා දක්වලා තියෙනවා කියලා ඊට ඊට අමතරව අසුරා අසුරයොත් ඒ වගේම නාගයොත් ගන්ධබ්බයොත් මේව සාමාන්‍ය ත්‍රිපිටකයේ සඳහන් වෙන වචන සුරාසුර යුද්ධයේදී අසුර සත්ත්ව කොටාශයක් ගැන නාග කොටාශයක් ගැන ගන්ධබ්බ කොටාශයක් ගැන කතා කරනවා. ඒ වගේ සත්තු විශාල සත්තු මේ මහමෝද ඇසුරු කරන ජීවත් වෙනවා. ඉතින් ඒ අසුරේන්ද්‍රය කියනවා සමහර සත්තු යෝජන සතිකාණි අත්බාවා යොදුන් 100ක් විතර දිගයි ඒක සතෙක් ද්වි යෝජන සතිකාණි ති යෝජන සතිකාණි චතු යෝජන සතිකාණි පංච යෝජන සතිකාණි කියලා යොදුන් 100 200 300 400 500 තරම් දිග විශාල සත්තු මහමුදේ ජීවත් වෙනවා. ඒකයේ මුහුද ආශ්‍රය කරන ජීවත් වෙන අසුරයන්ට අබිරමණය පිණිස හේතු වෙනවා. අපි ඉන්න අපි ආවාස කරගෙන ඉන්න මුහුදේ මේ තරම් විශාල අනිකුත් සත්ත්ව කොටාසෙ ඉන්නවයි කියලා. ඉතින් මේ අටවෙනි කාරණාවට සමාන්තරව සරුවච්චන් වහන්සේ මේ ධර්ම විනයේ ඒව මේව කෝපහාරාද ඉම අයන් ධම්ම විනයේ මහා භූතාණං ආවාසෝ විශාල ආර්ය ආර්යන් වහන්සේලා විශාල පිරිසකට මේක ආවාස වෙනවා ඊට පස්සේ සරුවච්චන්සේ පෙන්වනවා తත්‍රිදං తත්‍රිමේ භූතා මේකේ මම නැත්නම් මේ සරුවච්චන් වහන්සේ විසින් ධර්ම විනයේ පෙන්වන විශාල සත්වන්ට වෙන්නේ සෝතාපන්නා සෝතාපට්ටි ඵල සච්ච කිරියාය පටිපන්නා. සකදාගාමි සකදාගාමි ඵල සච්ච කිරියාය පටිපන්නා. අනාගාමි අනාගාමි ඵල සච්ච කිරියාය පටිපන්නා අරහ අරහන්තස්ස පටිපන්නා. අයම් පහරාදී මස්මින් ධම්ම විනේ අට්ඨමෝ අච්චරිය අභූත ධම්මෝ. මේ පහරදාසුරින්ද වගේම සරුවචන වහන්සේ මේ ධර්ම විනය කටයුතු කරන භික්ෂුවකට අභිධර්මණය කරන්න පුළුවන් කාරණා වශයෙන් අටවෙනි කාරණා වශයෙන් පෙන්වන්නේ මේ ශාසනයේ සකදාගාමි සකදාගාමි පලස්ත නැත්නම් අනාගත සෝවාන් සාසෝවාන් පලස්ත සකදාගාමි සකදාගාමි පලස්ත අනාගාමි අනාගාමි පලස්ත ආර්යත් ආර්යත් මාර්ග පලස්ත කියලා මේ අට්ඨාරිය මහා පුද්ගලයන් නම් කරනවා. ඉතින් ඒක අපි සංඝ ගුණ කතා කරනකොටත් අෂ්ටාදී මහා සංඝ රත්නය ගැන කතා කරනවා. ඒ නිසා මේ ධර්ම විනය හිස් එකක්වත් එහෙම නැත්නම් නිකන් හුදු ප්‍රතිපත්තිය සඳහා ප්‍රතිපත්ති පූර්ණ එකක් නෙවෙයි. යම් යම් ඒ මහත්ඵල මහානිසංස වලටපත් වෙච්ච සීක භාවයට අසීක භාවයටපත් වෙච්ච පුද්ගලයෝ මේකේ ඉන්නවා. ඒක නිසා අනිකුත් ඇත්තන්ට බණ භාවනා කරනකොට ඒක තමන්ට අබිරමණය පිණිස නැත්නම් ආඩම්බරයේ පිණිස කාරණාවක් කරගන්නවා. එහෙම නැතුව අනිකුත් ශාසනවල වගේ අපි මේ දැන් පාරමිතා පුරනවා ලබන ආත්මෙට නැත්නම් මරණයෙන් මත්තේ ස්වර්ගයට යන්න හෝ මරණයෙන් මත්තේ විමුක්තිය ලබන එකක් නෙවෙයි. මේ අපි ඉන්න ලෝකෙම එහෙම නැත්නම් මේ මොහොතේම මහා සත්තු ඉන්නා වගේ මේ ධර්ම විනයම මේ ජීවිතයේදීම මේ ඵල සාක්ෂාත් කරගත්ත සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් ආදී මගඵල නිවන් ලැබුපැත්තෝ ඉන්නවා කියන එකයි සරුවචනාංශයෙන් පෙන්වන්නේ. ඒක ඉතින් අර සූත්‍රයේ මුදුන්පත් වෙච්ච තැන කුළු ගන්නවන වචනයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතනදී සෝවාන් මේ සෝවාන් වෙච්ච නැත්නම් සෝතාපන්න සෝතාපන්න ඵල සච්ච කිරියාය පටිපන්නෝ කියලා දෙකට පෙන්නනවා. මේ වගේ විවිධ තැන්වල මේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය පෙන්නකොට භාවනා කරන කෙනෙකුට ඒ කියන්නේ ආදුනිකයෙකුට එහෙම නැත්නම් ආධිකම්මික පුබ්බභාග විපස්සනා කරන කෙනෙකුට වැදගත් වෙන පළවෙනිම දොරටුව එහෙම නැත්නම් ප්‍රවිෂ්ඨය එහෙම නැත්නම් මකරතොරණ වගේ වෙන්නේ මේ සෝවාන් මාර්ගස්ත කොටස තමයි. ඉතින් මේ මාර්ගස්ත කියලා කිව්වහම සෝවාන් මාර්ගයට පිළිපන් ඊට පස්සේ මාර්ගයේ කෙලවර කරාට පස්සේ ඵලය ලැබෙනවා. ඉතින් ඵලය සාක්ෂාත් වෙනවා. එතකොට මේ මාර්ගස්ත කියලා කියන්නේ කොතෙන්ද ගිය කෙනාද කියලා. මාර්ගයට යන්තම් අඩිය තිබ්බේ කනද නැත්නම් මාර්ගය ඉවර කරපු එක නන් නැත්නම් කොයි කෙනාද මේකේ සමාජිකත්වයේ ගන්න ඕන කියන එක ශාසනයේ ඉදා ඉඳලා අද දක්වාම විවෘත ප්‍රශ්නයක්. ඒ සමහර යෝගාවචනයන් ධෛර්ය කිරීම සඳහා ශ්‍රද්ධාව පෙට්ටු කරගත් අවස්ථාවල අර්ථකථනයක් දෙනවා ත්‍රිවිධ රත්නේ සරණ ගිය හැම කෙනාම සෝවාන් මාර්ගත්තයි කියලා. නැත්නම් ඒ එතන ඉඳලා යා ශ්‍රී රත්නේ සරණ ගිහිල්ලා දන් දුන්නා සීල් රැක්කත් සමත භාවනා කරා විපස්සනා භාවනා කරත් ඒක අවසානයේ මේ යොමු වෙන්නේ මාර්ගයට නිසා එතන ඉඳලාම ඒ පුද්ගලයා මාර්ගස්ථයි කියලා. ඒක නිසා මේ යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්තන්ති අපාය භූමින් කියලා යම් කෙනෙක් බුදුන් සරණ ගියා නම් ඒ පුද්ගලයා එතෙන් පටන් ඒ මාර්ගස්තරපත් වෙච්ච නිසා එයා කවදාකවත් අපාගත වෙන්නේ නැහැ කියලා ඒ පැමිණිච්ච එළඹිච්ච චිසරණ සන්නගේ සේරම මාර්ගස්ත කියන වචනය සඳහන් කරනවා. අටුවාව උත්සාහ කරනවා මාර්ගයට එළඹිච්ච කෙනා නෙවෙයි මේ නම්බුනාමේට සුදුසා මාර්ගය ගෙවම් කරපෙන්නයි කියලා. ඒ කියන්නේ අන්තිමට අපි අර 6 වෙනි කාරණාවෙදි වගේ කතා කරා වගේ සංඛාරූපික ඥානෙට ගියේ කන තමයි මාර්ගත්තයි කියලා කියන්නේ වටින්නේ කියලා. මොකද එයා එලිපත්te ඉන්නේ දැන් තියෙන පලස්ත තත්ත්වයටපත් වෙන්නයි. ඉතින් ඒක තමයි උත්කෘෂ්ඨ මට්ටමේ මාර්ගස්ත කියලා. ඉතින් මේ දෙක අතරමැද තමයි සෑම ගුරුවරයෙක්ම ගුරුකුලයක්ම සෑම භාවනා ක්‍රමයක්ම තියෙන්නේ. සමහරු අර සරණ ගිය පමණින්ම මාර්ගස්තයි කියන කැමති නෑ. ඒ වගේම තව සමහරු ඒ සංඛාරුප්පේ ඥානෙ තෙක්ම යනකම් මාර්ගත්තයි කියන එක අසාධාරණයි කියනවා. එනිසා එක එක ගුරුවරු සඳහන් කරනවා. නමුත් අපි අර ගිය මේ රිට්‍රීට් එකට ඉස්සලා අපි කරපු එකේදී ඒ සුසීම සූත්‍රය මූලික ධර්ම මාතෘකාව වශයෙන් තියාගත්තා ඒ ධර්ම දේශනාවලියට ඒකෙදී ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා පුබ්බේවකෝ සුසීම ධම්මට්ටි ඥානං පච්චානිබ්බාණං කියලා. සුසීම මේ දේ යම් කිසි කෙනෙක් ඒ හරියටම හිත හදාගෙන අදිෂ්ඨාන පූර්වකව මේ වැඩේ කරනවද නැද්ද කියන සල්ලං වෙන එක. එහෙම නැත්නම් ඒකට අධිමොක්කේ පහළ වීම අන අවස්ථාවට සඳහන් කරන්නේ ධම්මට්ඨිතිය කියලා. ධම්මට්ඨිතියට එනකන් ඒ පුද්ගලයා හැමතැනටම තට්ටු කර කර තට්ටු කර කර බල බල බල බල යනවා. තාම නෑ හරියට මම මේකමයි කරන්න කියලා ඒ විෂද භාවය ඒ අදිමොක්කේ පහළ වෙන්නේ. ඒ නිසා ධම්මට්ඨිති ඥානය තමයි සමහර වෙලාවට අපිට කියන්න වෙන්නේ යම් කිසි කෙනෙක් හරියටම හිත හදාගත්ත දැන් මම මේක තමයි ගන්න උපක් මේ භාවනා ක්‍රමය මේ තමයි ගුරුවරයා මේ මේ ක්‍රමයට තමයි යන්නේ කියලා හොඳ කුසල ඡන්දයක් පහළ වෙනකොට ඒ ධම්මට්ඨිති ඥානෙ පහළ වෙනකොට ප්‍රධානම වෙනස තමයි හේතුඵල ධර්මය අවබෝධ වීම. නැත්නම් හේතුඵල ධර්මයට පිවිසීම. ඉතින් යම් කිසි කෙනෙකුට මේ සෑම කාරණාවක්ම ලෝකේ සිදුවෙන්නේ හේතුඵල ධර්මයකට අනුවයි. ඉතින් අපි ගොඩක් වෙලාවට එවැනි හේතුඵල ධර්ම තියේදී මේක කවුරු හරි කළා. එහෙම නැත්නම් මේක කාගේ හරි න්‍යාය පත්‍රකින් වෙච්ච දෙයක් ආදි වශයෙන් කල්පනා කරන එක බොහෝම දුක් පීඩාගෙන දෙන එහෙම නැත්නම් ක්‍රෝධ වෛර ඊර්ෂ්‍යාමාන මද ඇති කරන දෙයක්. ඉතින් ලාවට හරි යන්තමට හරි මූලධර්ම වශයෙන් හෝ දැනගන්න කැමති නම් දැනගන්න පිළිගන්න කැමති නම් මේ ඔක්කොම කෙනෙක් විශ්ින් කරන දේවල් නෙවෙයි හේතුඵල ධර්ම අනුව සිද්ධ වෙන්නේ අපිට අදාහ ගන්න බැරිකමයි තියෙන්නේ. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේක කවුරු හරි විශ්ින් කරන ලද්දක්. ඒ නිසා මට සිද්ධ වෙලා තියෙන අසාධාරණයක් මේ අසවලා තමයි මේක මේ හිර කරගෙන තද කරගෙන ඉන්නේ. එහෙම නැත්නම් මට මේ වෙන්න තියෙන දේ වෙන්න දෙන්නේ නැති කියලා ඉතින් යදිනවා යාපු වෙනවා කනකාටු වෙනවා নানা ආකාර දේවල්. නමුත් මේ ධම්ම ටිච් ඥානට අවිල මේ හේතුඵල ධර්ම ආවොත් එයා ඒ වගේ දුර්ලකම් වලට වැටෙනවා. මට මේක උනේ අරක නිසා මේක නිසා කියලා කරුණු කරන හොයනවා. නමුත් අතාරින්නේ නැහැ. ඇති වෙච්චි අදිෂ්ඨාන ශක්තිය නැවත නැවත වුණකොට ඒ දොරෙන් බැන්න වෙන දොරකින් පාර හොයාගන්නවා. අන්නේ ධම්මටිති ඥානේ ඉඳලා ඉහළට වැඩ පිළිවෙල බොහෝ විට ওই නාමා විදර්ශනා වශයෙන් බොහොම ස්ථිරසාර වැඩ පිළිවෙලට යනවා. එතකොට මේ යෝගාවචරය තුළ ඒ මේ අදිමොක්කේ තියෙනවා. මේකෙන් මට බග බග මේ යහපතක් වෙයි. හරියයි. මේක කරන්න ඕනේ. කවුරුත් මොනවා කිව්වත් එයා ඒක අරගෙන යන ගතිය තියෙනවා. ඉතින් ඒකේ කෙලපැමිනීම තමයි එතකොට මග යවන මග ගෙවන් කිරීම තමයි ඵලය සාක්ෂාත් කිරීම කියලා කියන්නේ. ඉතින් එතනදී අර ධම්මටිච ඥානයේ දීදී ගත්ත අදිෂ්ඨානය දිගටෝම ගෙනියලා ඒ අනුව සතතාභ්‍යාසේ නැත්නම් සත් සප්පාය කිරියාය සප්පා සම්පාදේති සාතච්ච කිරියාය සම්පාදේති සද්ධාය කිරියාය සම්පාදේති කියලා ඒ පුද්ගලයා පුළුවන් තරම් ඒ අර මේ ධම්මටිචේ පිළිහිරියට පස්සේ නිත්‍ය අභ්‍යාසයේ Tamange කොඳුයට පෙළ කරගන්න. සතත අභ්‍යාසය හැමදාම මම මෙච්චර වෙලාව භාවනා කරන්න ඕන කියලා අදිෂ්ඨාන කරගන්න. ඒකට සප්පාය දේවල් හොයලා දෙන්න පටන් ගන්නවා. කල්යාණ මිත්‍රයෝ බණ එහෙම නැත්නම් පහසු ඉරියව්ව ආහාර ජීවන රටාව හරි ගැසලා දෙනවා. ඒ වගේම සද්ධාව වට ගන්න නැති වෙන විදිහට නිතරම පිපිච්ච මනසකින් පිවිතුරු මනසකින් මේ කටයුතු සම්පාදනය කරනවා. එහෙම කරගෙන කරගෙන කරගෙන යනකොට තමයි ඒ පුද්ගලයාට මේ සංස්කාර සහ නිබ්බාන දෙක අතර ලාවට ඇති වෙච්ච පැලිර අර සංඛාරුබ්බක ඥානෙට යනකොට සංස්කාර වෙනුවෙන් සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු සුන් කරගෙන නිබ්බාණය වෙනුවෙන් එහෙම නැත්නම් මෙතෙක් කල තමන්ට හිතා ගන්නවත් බැරුව දැක ගන්නවත් බැරිය තිබුණු මේ ධර්මයේ කෙරෙහි තද බල විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් ඒ සංස්කාර વિશે යති ගෙවම් කර දැමීමත් මෙතෙක් සාක්ෂාත් නොවුනත් ඒ නිවන વિશે එnde end end end විශ්වාසය වැඩිමත් තමයි ඔය නාමා විදර්ශනා ඥානවල සිද්ධ වෙන්නේ. ඉතින් ඒකේ ආපසු නොයන කඩයිමක් ඒ ගොඩට පැනීමක් තමයි ඵල සාක්ෂාත් කරන්නේදී සිද්ධ වෙන්නේ. හැබැයි අර පීයර චංකි සූත්‍රයේ තේරුම් ගත්තා වගේ ඒ වෙනකොට ඒ යෝගාවචර කීපවතාවක් తాවකාලිකව නිකන් අදිසි අකුණු විදුලියක් කොටනවා වගේ මේක දැක දැක තමයි යන්නේ. දැක දැක ආයෙත් එනවා සංස්කාර වලට ආයෙත් එනවා සම්මුතියට වන ආයෙසරයක් සටන් කරගෙන කරන ගිහිල්ලා પરමාර්ථය දකින්න ආයෙත් වැටෙනවා කොහොමම කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා මේ සංස්කාර කොට සමා අතහැරලා එහා පැත්තේ පරමාර්ථ කොටසට පත්වීමේදී තමයි ඇත්තටම හැබෑ වෙනස වෙන්නේ. නමුත් ඒ වෙනකොට යෝගාවචරය ඒ තඳහා තමන්ගේ කයත් හිතත් තත්වගත කරගෙනයි තියෙන්නේ. ලෑස්ති කරගෙනයි තියෙන්නේ. ඒ කාලේදී තමයි ඔය විදර්ශනා ඥාන ටික එහෙම නැත්නම් මේ නවමා විදර්ශනා වශයෙන් පසු කාලීනව පෙන්ලා තියෙන පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. ප්‍රතිපදාව මේකයි. මේ ගමනේදී ඔය දන් දුන්නත්, සිල් රැක්කත්, සමත භාවනා කරත්, විපස්සනා භාවනා කරත් මේකදී Taman එල්ල කරගත යුතු. මානසිකාරය යොමු කළ යුතු. තන මේකයි ප්‍රතිපදාව මේකයි කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරිමත් බොහෝම හිමීට හිමීට තමයි සිදුවෙන්නේ. ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ප්‍රතිපදාව ගෙවම් කරලා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ඵලය ඵලය සාක්ෂාත් කිරීම ඊට පස්සේ අනුලෝම ඥාන ආදි වශයෙන් ලැබුණු ඵලය වශී කර ගැනීම. ඉතින් ඒක මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඉවර කරනකොට ඵල ඥාන ඥාන දර්ශන විසුද්ධිය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ දෙක සෝතාපත් සෝතාපත්ති සෝතාපන්න සෝතාපන්න සෝතාපට්ටි ඵල සච්ච කිරියාය කියලා මේ සූත්‍රයේදී පද දෙකකින් පෙන්නනවා. සෝතාපන්නයි කියලා කියන්නේ හොඳටම දැන් ඒ බඩදරු අම්මා කෙනෙක් ඒ තමන්ගේ මාස ගාන ඉවර කරලා දැන් විලිරුදා වෙනකම් බලා ඉන්නවා වගේ. ඉතින් ආ දන්නවා ඊට පස්සේ මේ විලිරුදා වෙනවා. ඊට පස්සේ ඒ ප්‍රසූතිය සිදු වෙනවා වගේ අලුත් දෙයක් නෑ මේක තියෙන්නේ අර දෙන දෙපැත්තට යන එක තමයි. මව් කුසින් දරුවා බිහි වෙන එක තමයි. අන්න ඒ වගේ සෝතාපන්න කියලා කියන්නේ සම්පූර්ණ එළඹි පෙළඹි වාසය කරනවා අර තාම නොදැක්ක තාම Tamanට හිතට අල්ලගන්න බැරි ඒ සංස්කාර වලින් හාත්පසම වෙනස් වූ නිවන පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් තියෙනවා බඩදරුවම්ම කෙනෙක් ඒ ඵල සාක්ෂාත් කරන සිදු වෙන්නේ ප්‍රසූතියයි ඒ සිංහල ක්‍රමෙට කියන්නේ දෙන දෙතවර වුණ දෙන දෙපැත්තට වුණා කියලා. ඒක හරි භයානක අවස්ථාවක් ඉස්සර පැරණි ක්‍රමයේ හැටියට බොහෝ විට මරණ මේ ලදරුවාගේ මරණය හෝ මවගේ මරණය සිදු වෙන්න තරම් ඒක බොහොම තීරණාත්මක දෙයක්. දින දෙපැත්තට වුණාට පස්සේ ආ ඉතින් ඒක ලොකු මංගල කාරණාවක් වෙනවා. ඉතින් එතෙන්දි වෙන්නේ මොකද්ද? මේ යෝගාවචරයා මේ සංස්කාර වල ස්වභාවය මේකයි නිවනේ ස්වභාවය මේකයි කියලා කල්ු සුදු ભેදයකට යනවා. එතෙන්ද යනකම් අනාගෙන තියෙනවා. එතෙන් යනකම් වර එක බොහොම සුවදව මිත්‍රයි මිත්‍රයි හොඳයි සුඛයි සුබයි කියලා හිතාන සංස්කාර අත ගා ගන්නවා ගා ගන්නවා අනා ගන්නවා නමුත් වරින් වර වරින් වර පරමාර්ථ පැත්තත් දකිනවා මෙතෙන්දි තමයි දෙක දෙතාවර වෙන්නේ ඉතින් ඒ නිසා ਸਰවචනාංශිකේ දේශනාවල සෑහෙන කොටසක් මේ මහමූදේ ඉන්න අර බොහොම ලොකු සත්තු ටික පෙන්වන්න හදනවා වගේ මේ ඵල සාක්ෂාත්කරණේ වුණාට පස්සේ ඵල සාක්ෂාත්කරණේ වෙන වෙලාවේදී කොහොමද මේ යෝගාවචරගේ මතිමතාන්තර වෙනස් වෙන හැටි නැත්නම් යෝගාවචරය මතිමතාන්තර හලලා සම්පූර්ණ ඒ සීක පුද්ගලෙක් පාටපත් වෙන හැටි විස්තර කරනවා විස්තර කරනවා විතරක් නෙවෙයි ඒකෙදි ගහපා දෙන ගතියක් තියෙනවා. පෙන්නලා දෙන ගතියක් තියෙනවා. තාම විශ්වාස කරපු නැති කෙනෙකුට උනත් සූත්‍රමේ වශයෙන් අල්ලන්න, චින්තාමේ වශයෙන් අල්ලන්න. ඒ වගේම යම් කිසි කෙනෙක් ඒක ඒකොඩට ගිහිල්ලා කඩේම පැනලා කඩුල පැනලා ඉන්න කෙනෙකුට වෙච්ච දේ ලෝකේ පවතින නිරුත්තියට අනුව සාමාන්‍ය නිදර්ශන ව්‍යාකා වචන වල අනුව පොඩි හදා බෙදා ගැනීමක් කරන්න හදනවා. ඉතින් ඒ නිසා මේ පටිසම්භිදා මාර්ගයේදී පෙන්නනවා මේ සංස්කාරයන්ගේ සහ නිවනේ ඇති වෙනස්කම නැත්තම් කලු සුදු වෙනස uppādō saṅkhārā anuppādō nibbānā යමක් හට ගන්න සුළු ගතියක් තියෙනවා නම් ඒ සියල්ල සංස්කාර. හට ගැනීමේ ශක්තියක් නැති මුලක් දැක ගන්න බැරි යමක් තියෙනවනේ ඒක තමයි නිවන කියන්නේ. ඒ නිසා අපි ලෝකේ සාමාන්‍යයෙන් හට ගැනීම මංගලයක් විදිහටයි සලකන්නේ. දරුවෙක් හම්බ වෙන එක, රසාවක් හම්බ වෙන එක, එහෙම නැත්නම් ප්‍රියම්බිකාවක් හම්බ වෙන එක වල්ලබෙහෙක් හම්බ වෙන එක ඔක්කොම හට ගැනීමක් ඒවයිච හැමදේම අපි බොහොම සතුට වෙනවා. නමුත් මේ හැම සතුටකදීම සංස්කාර ගොඩක් බදා ගන්න බවත් නිබ්බාණයේදී තියෙන කවදාකවත් ඒක හට ගන්නා ලක්ෂණේ නැහැ. නිවනේ හට ගන්න ලක්ෂණයක් නැහැ. ඒ නිසා අනුපාදෝ නිබ්බාණං. ඒ වගේ තියෙනවා පවත්තං සංඛාරං අපවත්තං නිබ්බාණං. මේ සංස්කාර නඩත්තුවක් අවශ්‍යයි. හැම වෙලාවෙම විරුද්ධ පක්ෂය කපාදා තියෙනවා. ඒව අයින් කරන්න ඕනේ, මේක තන වඩන්න ඕනේ, උපදාන්න ඕනේ, දූවිලි පියන්න ඕනේ, ආදායම් බදු ගෙවන්න ඕනේ, වැඩ ගොඩාක් තියෙනවා. නමුත් නිවන එහෙම පැවැත්වීමේ කරදරයක් කාටවත් නැහැ. ඒක අපවත්තම්. එහෙම නැත්නම් පැවැත්ම නිවන නම් මේක නැවැත්ම කියන්නේ. පැවැත්ම කියන්නේ අන්තරේ නම් නැවැත්ම ජීවේ පැවැත්ම සඳහා මේ කරන සෑම ප්‍රයත්නයකදීම අනාගතයේ හොඳට පවත්තන්න හෝ දැනට මේ නිග්‍රහ නොලබන විදිහට පවත්තන්න නොමරන විදිහට පවත්තන්න ලෙඩ නැතුව පවත්තන්න මේ සෑම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ මේ මාරපාක්ෂික ධර්ම එහෙම නැත්නම් සංසාරෙට එහෙම නැත්නම් සංස්කාර වඩන ධර්ම වෙන්න තියෙනවනම් වෙන්නේ නිවන තමයි ඒක අප්පවත්තන්. ඒකට කවුරුවක්වත් මේ තෙල් දාන්න ඕනෙත් නැහැ, පෙට්‍රල් දාන්න ඕනෙත් නැහැ, කරකොල ස්ටාර්ට් කරලා දෙන්න ඕනකමකුත් නැහැ. මැෂින් එක දුවන. සදාචල යන්ත්‍රයක් වාගේ ඒ මේකේ පැවැත්ම පිළිබඳව කාටවත් වග වෙන්න දෙයක් නැහැ. ඒ වගේම කියනවා නිමිත්තං සංඛාරං අනිමිත්තං නිබ්බාන. <clears throat> අපිට යමක් පෙන්වන්න පුළුවන්කමක් තියෙන මේ අසවල් දේ කියලා. නිමිතිකරනද වෙන දෙයක වෙන් කළ හඳුරලා දෙන්න පුළුවන් තියෙනවා. ඒ ඔක්කොම සංසාරයට වැඩේ. දසේරම සංස්කාර වෙනවා. යමක් මේකයි කියලා පෙන්වන්න බැරි නම් ඒ කියන්නේ අපේ ව්‍යාකරණ වලට අහු වෙන්නේ නැහැ කාටවත් හුවා දක්වන්නත් බෑ. ආයෙක තමයි නිවන වෙන්නේ. නිසා නිවනට යනකොට කවුරුත් ගොළු වෙනවා. ගොළු වෙන්න වෙනවා මොනම නිදර්ශනයකවත් පෙන්වන්න බෑ. ඇඟිලි දික්කලා පෙන්වන්නත් බෑ. ඒක අනිමිත්ත ස්වභාවයේ තියෙනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් අපිට නිමිත්තක් වශයෙන් පෙන්වන්න නම් අඩු ගන්න චිත්තක්ෂණ දෙකක්වත් ඒක තියෙන්න ඕන. මේ ඇවිල්ලා මේ ගියා නම් ඒක කියන්න හතර කොට ගිහිල්ලා ඉවරයි. එනිසා ඒක කාටවත් දෙන්නෙකුට sannivedanayේදී පොදු අරමුණක් වෙන්න බෑ. එනිසා අපිට නිමිති වෙන්නේ මේ චිත්තක්ෂණ කීපයක් තියෙන එක. ඕකේ තමයි අපේ මෙතෙක් කල් තොරණ ගහගෙන හිටියේ. නිවනට යනකොට එහෙම මොනම පැවැත්මක්වත් නැහැ. චිත්තක්ෂණ දෙකක් සමත් නැහැ. චිත්තක්ෂණ කතාවකුත් නැහැ ඒතර. කාලය කියන මානය ඉක්මවනවා. ඒක නිසා කාටවත් <clears throat> නිමිති මේ නිවනේ මෙන්න මේ නිමිති තියෙනවා. නිවනේ මෙන්න මේ විදිහේ ඇඟිල්ල දක්වලා පෙන්වන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා. එහෙම නැහැ. ඒක නිසා අනිමිත්තස්සෝ භාවේ තියෙනවා. පටිසන්ධි සංඛාරං අපටිසන්ධි නිමිත්ත. පටිසන්ධි කියලා කියන්නේ මේ දෙකක් එකතු කරලා පුරුද්දන දේ. ගැට ගැහිලි ගොඩ නැගිලි සකස් කිරීම ගෙත්තම් පන්නම් වැඩ සේරම සංස්කාර වලට වෙනවා. එහෙම දෙකක් පූට්ටු කරන්නවත් බෑ. පූට්ටු කිරීමේ ප්‍රයත්නයකුත් නැහැ නිවනේ. මොනම පූට්ටුවක්වත් නැහැ. ඉතින් ඒක නිසා සෑම ආයුහණයක්ම එකතු කිරීමක්ම රැස් කිරීමක්ම මේ නිර්මාණයක්ම සෑම දෙම සංස්කාර වලට වැටෙනවා. මේ අපටිසන්දී කපුකම් කරන්න බෑ මේකේ. දෙන්නේ කාය එකතු කරන්න මොනක්වත් දෙයක් නැහැ. අන්න මේ වගේ වචන පෙන්න සෙට් එකක්ම පෙන්නනවා. කට්ටලයක්ම පෙන්නනවා පටිසම්භිදා මාර්ගයේදී. මේක පිටවෙන්ද පොඩි හැඟීමක් ඇති කරගන්න. ඉතින් මේකේ වෙන්නේ අසරණ වෙන එක තමයි. මේ වචන එළියට දෙන්න දෙන්න දෙන්න අපිට වෙන්නේ අපිට හිතා ගන්න බැරි තත්ත්වයකටපත් වෙන එකයි. ඒක නිකන් හරියට ආහසේ චිත්‍රයක් අඳින්න හදනවා වගේ කැන්වස් එකක් නැතුව. ඒ නිසා ඒකෙන් වෙන්නේ නිකන් වල්මත් වීමක්. එහෙම නැත්නම් කියනවා නම් අහගෙන ඉන්න ඉන්න ඉන්න මේ කෙලවරක් කරගන්න බැරි ප්‍රශ්නයක්. ඉතින් එහෙමනම් ඇයි මේක මෙහෙම කියන්නේ? භවනා කරන කෙනෙකුගේ හිත අන්දමද අන්ද අංජ බජල් කරන්නද නැත්නම් ඕල්මොරන්දම් කරන්න නෙවෙයි. මෙන්න මේ විදිහේ අපවත්තන් අනාරම්මන් වගේ දේවල් අර ආරම් ගත්ත අරමුණක් ආනාපාන වගේ දෙයක් ගෙවම් කරන ගෙවම් කරන යනකොට අපි එන්නේ ඔතෙන්ට තමයි. ඒ අපි ආශස් ප්‍රසවාස මුල් කරගෙන හෝ පිම්බීම හැකිලිම හෝ කරගෙන මූලික වශයෙන් මේ යෝගාවචරයයි අරමුණ තුනී වෙවි තුනී වෙවි තුනී වෙවි යනකොට පේනවා භාවනා කරන්නේ කතර නෑ කෙරෙන්න පටන් ගන්න. පැවැත්මක් නෑ. මෙනෙහි කිරීමවත් පැවැත්මක් නෑ. ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට පැවැත්මකුත් නැහැ. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගංගාවක් ගිහිල්ලා වැලි කන්දකට බී ගත්තා වගේ පැවැත්ම නැතු වෙනවා. ඉතින් මෙතෙන්ට එනකොට අපි කොච්චර කුලප්පු වෙනවද කියන්නයි මෙතන මේ කල්ැතුම කියලා දෙන්නේ. නැත්නම් මේවා නිදර්ශන මාංශයෙන් ගෙන හරපාන්නේ භාවනාවේදී යම් යම් ආකාරවලට පුංචි පුංචි වශයෙන් මේක ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරන සෑම වෙලාවක අපි ඒක අභියෝග කරනවා. අපි පස්ස ගහනවා. අපි ශක උපදවනවා. අපි නැවතත් අර ගෙවිච්ච දේවල් ආයේ මේ කුණු කන්දල් ගෙනත් දාගන්න. ඉතින් ඒක නිසා මාර්ග ඥානයේදී මේ දේ එල්ලයක් සහිතව කියලා කරන්න පුළුවන් තරමට යන්න නම් ඊට ඉස්සෙල්ලා මේ අපව මේ පැවැත්ම නැවැත්ම බවට යාගෙන එනකොට මේක දෝ නිබ්බාන කියලා කියන්නේ මේක දෝ අනිත්‍ය නැති තැන මේක දෝ දුක නැති තැන කියලා තරයක් දැසයක්වත් හැප්පිලා තියෙනවා. හැප්පෙනකොට ඒක හරි හැටියට සාධනීය පැත්තෙන් මේ බුදුරජාණන්සේ අහම්බෙන් මේ වද්දන්න හදන්නේ අපි මේ නිවන දෝ කියන එක ස්වයම්බුවම වැටහිලා තියෙනවා. අහම්බෙන් තමයි වැදින්න ඔලුවට ගැහුවා වගේ නිකන් කරකොලත ඇරියා වගේ එහෙම නැත්නම් වීදුරු භාණ්ඩයක් කුඩු කුඩු ගියා වගේ තේනවා. නමුත් මේක ඇතුලේ මේක බින්ද ඇති නිවන කියන එකවත් අඩු ගානේ ඒ පුද්ගලයාට කීප වතාවක් වදිනකොට ඇතුළෙන්ම තේරලා තියෙනවා. ඒ වගේම අනිමිත්තං මේකක මේ මේ මෙතෙන්ද ගියාට පස්සේ මට නිින්ද ගිහිල්ලාද දන්නෙත් නැහැ. එහෙම නැත්තම් <coughs> කොච්චරලා හිටියක්ද දන්නෙත් නැහැ. ඉඳගෙනද දන්නෙත් නැහැ. හිටගෙනද දන්නෙත් නැහැ. මොනම දෙයක්වත් නැහැ. නිමිටි ගන්න බෑ ඒකෙන්. ඒ නිසා කාට ඔක කියන්න බෑ. කියන්න මොකක් හරි සංඥාවක් තියෙන්න එපායි. මොනවාදී රූපකයක් නිදර්ශනයක් කිසිම නිදර්ශනයක් දෙන්න බෑ. ඉතින් එතෙන්ට යනකොට අපි ඉන්නවද ඒක සාදරව බවකට? මට පුළුවන් ද එහෙම භාවනා ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවිගෙන යනකොට ඒ අනිමිත්ත ස්වරූපයටපත් වෙනකොට මේක නිවන් මාර්ගයේ දෝ කියලාවත් හිතා ගන්න පුළුවන් තත්වයකට එන්න කී සැරයක් වැටි වැටි කී සැරයක් හැපි හැපි ගිහිල්ලා අපි මෙච්චරක් අසුබයක් දුමංගලයක් වශයෙන් සලකපු දේ මේක වෙන්න ඇති කියලා හිතාගන්න කොච්චරක් අහඹයක් තියනවද කියලා හිතන්න වෙනවා. දැන් මේ විදිහට සරුවචනාංශයේ දක්ෂ ක්‍රම වලින් අපට වචන වලින් පෙන්නලා, කල්යාණ මිත්‍රාශ්‍රින් සත්පුරුෂ සේවනයෙන් නිදර්ශන පෙන්නගෙන කටයුතු කරමින් ඉන්නකොටත් අපි දන්නවා මේ වගේ තත්ත්ව වෙනකොට අපිට හීන දාඩිය දානවා. සහලවනවා. අනේ කොහොමද කමට අංශුද්ධ කරගන්නේ කියලා හරි ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මේක හරි පාර කියලා හීනකිකත් හිතෙන්නේ නැහැ. ඉතින් එහෙවුතියේදී සරුවච්චන් වහන්සේට ඉස්සලා මේක වෙන වෙලාවේදී ගුරු උපදේශ රහිතව උන්වහන්සේට කොයි වෙලාවක හරි හිතෙන්න අවබෝධ වෙන්න මොකක් හරි හේතු වාසනාවක් තිබුණා යමක නිමිති ස්වરૂපයක් තියෙන එක කෙලසිච්ච දෙයක් කියලා. ඒක අසුචිය. ඒක සංස්කාරයක්. ඒක සංසාරී. යමක් නිමිත්තකින් කෙලසිලා නැත්තම් ඒක පිවිතුරුයි ඒක ප්‍රණීතයි කවදාකවත් වෙනස් වෙන්නේ කිසිම දුකකට කිසිම අනිත්‍යයකට ලක් වෙන්නේ නමුත් අපේ ව්‍යාකරණයට මොකද වෙන්නේ එතකොට දැන් මේ මම කියලා හිතාගෙන හිටපු ඒ මේ කුඤ්ඤට මොකද වෙන්නේ මේක නිපාරක අරකෝණයි කියලා අපිට වෙන් කරලා පෙන්වන්න තියෙන දේ වෙන් කරලා පෙන්වන්න තියෙන මේ ආකාර සටහන් වලට මොකද වෙන්නේ නිසා නිකන් මොකද්ද මේ බැලුම පුපුරලා ගියා වගේ එහෙම නැත්නම් තිබිච්ච දෙයක් වාෂ්පීකරණය කරනවා වගේ ඒ අනිමිත්ත ස්වරූපෙට එනකොට ආධුනිකයා කොච්චර සැලෙනවද කොච්චරක් ඒක මේ තක්කමුක්කර කරගන්නවද කියනවනම් අසරණ බවට පත් වෙනවා නමුත් එතන තමයි ශාසනික වශයෙන් ලොකුම ආරස්සාවේ යෝගාවචරය දී යුත්තේ එයාගේ තර්ක ඥාණයෙන් පුළුවන් තරම් උත්සාහ කරනවා මේක වැරදිලා වෙන්නේ නැති කියලා. නමුත් ශාසනයත් පවතිනවා කියන්නේ බුද්ධ ශාසනය පවතින කාලය කියලා කියන්නේ අන්න ඒ වෙලාවට ඒ කවුරු හරි මතක් කරලා දෙනවා නෑ නෑ නිමිත්තනම් සංස්කාර සංඛාර අනිමිත්තනම් නිවන කියලා. මේක දිරව ගන්නවයි කියන එක කවදාකවත් ඒ ලෝකායත විශ්යන් වල අපිට දක්ෂ උපාදි තිබුණට එහෙම නැත්නම් අපි වෙන වෙන ශිල්පවල දක්ෂකම් තිබුණාට එහෙම නැත්නම් ගොඩක් පිං කරලා තිබුණාට පාරමිතා පුරලා තිබුණාට එහෙම නැත්නම් ත්‍රි හේතුක ප්‍රතිශාන්ති වුණාට වෙනවද නොවෙනවද කියලා කියන්න බෑ. ඊට අනිමිත්ත ස්වරූපෙට එන එක ඔය කාය සංස්කාර සංසිඳනකොට පළවෙනි වතාවට යෝගාවචරය ගිහිල්ලා ඒ සීමාවල් කඩලා යන වෙලාවක් වෙනවා. ඇතුළත පිටත හරි වැරදි හොඳ නරක ආස්වාස ප්‍රස්වාස පිම්බීම හැකිලින් මොකක්වත් නැතුව සේරම අර ගංගාවක් ගිහලා මහමුදට ගිහලා ගංගාවේ අනන්‍යතාවය නැති වෙනවා වගේ මේ දිය වෙලා යන තැනකට එනවා. අනේ දිය වෙලා යන තැන තමයි යෝගාවචර වැඩියෙන්ම සහලවන තැන. ඒ මොකද එයා අලුත්නේ. තාම කෝඩුයි. තාම හුරු වෙලා නෑ ඒකට. ඉතින් ඒක නිසා ගිහිල්ලා ආපහු එනවා. ගත් ගියෙම වෙච්ච ගමන් ආපහු කරන්නේ හයියෙන් හුස්මක් අරගෙන හරි ඇස් දෙක ඇරලා බලලා හරි අර නිමිති ටික කලින් තිබුණ ටික තහවුරු කරන එකයි කියන්නේ අපි ඒ තරමටම මේ කායට සහ මේ ජීවිතේ පදනම් කරගත්ත තර්ක ක්‍රමයකට යන්නේ. මොකද සරුවචනසේ කොච්චර උපක්‍රමශීලිය කොච්චර කරුණාවකින් කොච්චර ප්‍රඥාවකින්ද ඒ තරම්ම ශරීරයට ආස කරන මේ මිනිස්යාට ඒ තරමටම ජීවිතේ පැත්තෙන් බලන මිනිස්යාට එව්වම පාවිච්චි කරමින් ගිහිල්ලා පෙන්නනවා මේක අනිමිත්ත ස්වරූපයක් විශේෂ ගෝචරයි. හිතට ගන්න පුළුවන් කොන්දක් තියෙනවා නම් යෝගාවචරය කියන්න ඕනේ නම් සබ්‍රහ්මචාරී වෙන්න ඕනේ නම් සත්පුරුෂ කියන නම ගාව ගන්න ඕනේ නම් ආර්ය කියන නමට යන්න ඕනේ නම් අඩු ගානේ එහෙම පේන වෙලාවේදී අභීත වේක දිහා බලන්න අභියෝග නොකරනද සැක නොකරනද දසදහස්වර ගිහිල්ලා හරි කමන්න කවදාද තේරුම් ගත්තොත් ඒකට අපි හැබෑ වෙනස කියලා කියනවා. නිමිත්ත ස්වරූපෙද අනිමිත්ත ස්වරූපෙට යනවා. පවත්ත ස්වරූපෙද නැවැත්ම ස්වරූපෙට නැත්නම් අපවත්තක් කියන තැනට යනවා. ඒ වාගේම ආයුහන රැස් කරන තැන ඉඳලා සියල් රැස් කරපුවා නන්නත්තර වෙන තැනට යනවා. අනන්‍යතාවයේ මගේ කියා ගන්න දෙයක් නැති තැනට යනවා. ඒ වාගේම ගලපන පුරුද්දන ගති වෙනුවට ඒව නිකන් මීමැසි පොදියක් එක තැන් වෙලා තිබුණු මීමැසි පොදිය විසිරලා ගියා වගේ. එහෙම නැත්නම් පීඩිසයක දාලා තිබුණ පෙට්‍රෝල් ටික උලන් මැදිලා වාෂ්පීකරණය වුණා වගේ. නැතුව ගියා. ආන්න මෙතනයි තියෙන්නේ මේ ධර්මයේ තියෙන ඊ타ත්ම මේ ආධ්‍යාත්මික කොටස ආගමික කොටස කියලා මේ තේරුම් ගැනීම සඳහායි මේ විදිහට පදවැලවල් පෙන්වන්නේ ඉතින් ඒක සඳහායි යෝගාවචරය මුලින්ම අර තමන්ගේ ප්‍රිවස්තු මනාපදී වුණත් තමන් කෑවට කාවු දොස්න කිව්වා වුණත් නන්නා දුන්නා කෙනෙකුට දීලා දානියෙන් මේක ටිකක් ලාවට පුරුදු කරනවා. ඊට සීලයට ආවට පස්සේ කාටවත් බයක් නොදීමෙන් එහෙම නැත්නම් කෙලස් වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව ආරසා කිරීමෙන් තමංග රුචි අරුචිකම් පොඩ්ඩක් පාවා දීමක් කරනවා. සමාජයට ගියාට පස්සේ ඊට වඩා බරපතල විදියට රුචි අරුචිකම් පාවා දෙන්න වෙනවා. තමන්ගේ ඥාති පරිවට්ටේ අතාරින්න වෙනවා. වස්තු භෝග පරිවට්ටේ අතාරින්න වෙනවා. ඒ විදිහට අප්පංවා භෝගක් හන්දම් පහය, මහන්තංවා භෝගක් හන්දම් පහය, අප්පංවා ඥාති පරිවට්ටම් පහය, මහන්තංවා ඥාති පරිවට්ටම් පහය කියලා තමයි අපි මේ කැලේකට එන්නේ. තාම සතිය භාවනා පටන් ගන්නත් ඉස්සෙල්ලා. ඒ මතින් තමයි අපි සමාධියට සෑහෙන කැපකිරීම වගේක් කරලා. ඒත් දැන් විපස්සනාට ගියාට පස්සේ එහෙම නැත්නම් මේ නාමහ විදර්ශනා වැඩෙනකොට මොන්නම පදනමක්වත් සංදිගිරීමක් මොනවත් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම විසිරියන් අරන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි සරුවචනාංශේ තමන්ගේ අතිජාත පුත්‍රයන්ට අතිජාත දූවරුන්ට දෑවැද්දක් වශයෙන් දෙන්න හදන්නේ උඹට මම මේක දෙන්නම් ඕක කාටවත් උඹෙන් හොරකම් කරන්න බෑ මේ දේ අපවත්තං අනාරම්භණං අයු ආයුහණං අනායුහණං අපටිසන්ධි කියන තැනට යන දේ කිසිම වෙනස් වීමකට භාජනය වෙන්නේ නැහැ වෙනස් වීමකට භාජනය වෙන යමක් නැහැ යමක් වෙනස් වෙන්නේ නැත්තම් නැත්නම් ඒක අනිත් පැත්තටයි සාමාන්‍ය සරෝජාන්සි වෙන්නේ යමක් වෙනස් වෙනව නම් දුකක්. ඒ නිසා වෙනස් වෙන යමක් නැත්නම් ඒක තමයි මේ ආර්ය විනය සැප කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අර වෙනස් වෙන්න පුළුවන් සෑම දෙයක්ම දැක දැක දැක දැක ගෙවම් කර කර ගෙවම් කර දාන වශයෙන් සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් අර ලේස මාත්‍ර වලට එනකොට ඒ යෝගාවචරයාගේ සතියේ සමාධියේ ප්‍රඥාවේ බුදුමාකාර තීක්ෂණ තත්ත්වයට එනවා. එතකොට ඒ අර ඒ තීක්ෂණ වෙච්ච සතියට සමාධියට ප්‍රඥාට බුදුරජාණන් වහන්සේගේ මේ නිබ්බාන පටිසංයුත්ත දේශනා එහෙම නැත්නම් ශුන්්‍යතා පරිසංයුත්ත දේශනා ගෝචර වෙන්න පටන් ගන්නවා. අර ගුරුසු කාම ආශාව තියෙන ගුරුසු ඡණ්ඩපරසකම් කියන එකකට පේන තියෙන මේක මේ නාස්තික දිට්ඨියක් විදියට. මේක පේන්නේ ප්‍රගමණයක් ගැන නොසිතන නිර්මාණශීලීත්වයක් නැති අක්‍රීයවාදයක් විදියට වගේ. ඉතින් ඒකට බුදුරජාණන්සේට කවුරු හරි එහෙම චෝදනා කරනවා නම් බුදුරජාණන්සේ මේ අක්‍රීයවාදයක් දෝෂනා චෝදනා කරනවා උච්ඡේදවාදයක් චෝදනා කරනවා කියලා බුදුරජාණන්සේකට ඒ වන්සර දොස් කියන්නේ යන්නේ නැහැ. බලනකොට බුදුරජාණන්සේ කියනවා ඇත්තටම තමයි එහෙම මටත් හිතෙනවයි කියලා. මේ ළඟදිත් ඔය මේ පහුගේ පහුගේ හිටපු පාප් වහන්සේ පැහැදිලි ප්‍රකාශයක් කරලා තිබුණා මේ ਸਰව මේ බුද්ධ ආගමේ නාස්තික වාදයක් සහ අකිරිය වාදයක් සඳහන් කරනවා ඒක මේ අහන්න නැත්තම් හොඳයි දකින්න නැත්තම් හොඳයි කියලා ප්‍රකාශයක් කරලා තිබුණා ඉතින් ඒ ප්‍රකාශ සාමාන්‍යයෙන් ඒ පාපාංශයට යට ඉන කාදිනලරුන්ගේ පරීක්ෂාවට ලක් නොවි එළියට දාන්න දෙන්නේ නැහැ ලෝකෙට ප්‍රශ්න ඇති කරන දේවල් කොහොමද මේ ප්‍රකාශය එළියට ආව එළියට ආවට පස්සේ අපේ හාමුදුරු දෙනමක් ඒකට උත්තර දීලා තිබුණා එක්කෙනෙක් කියලා තිබුණා මට හරි සෝරි කියලා හිතෙනවා පාප්පාංශ ගැන ඒ මොකද එයාගේ ගෝලියෝ තේරම එක බාර අරගෙන ඉවරයි මේ මිනිස්සු අර වතිකානුවට හිර වෙච්ච නිසා ගෙයියෙන් බවගේ ඉඳන කතා කරාට එයාගේ ගෝලියෝ තේරම දැන් මේක තේරුම් ගන්න ඉවරයි කියලා අනේ විදිහට එදත් ඒ බුදුජානකසේ චෝදනාව තිබුණා අදත් තියෙනවා. අපි යම්ම කිසි වෙලාවක ආනාපානේ සංසිඳිච්ච වෙලාවක එහෙම නැත්නම් වේදනා විචය විතක්ක විජේ වගේ දේවල් සංසිඳිච්ච වෙලාවක මේ මට පාළුයි මට තනි මට කම්මැලි කියන කොටත් ඔය පාපවංශගේ ප්‍රකාශනෙම තමයි අපි අතින් කෙරෙන්නේ මේක නම් ඕනේ නැහැ අපිට ඕනේ මොනවාරි අල්ලන්න පුළුවන් දෙයක්. පැකට් කරලා, ලේබල් කරලා මාකට් එකට දාන්න පුළුවන් බඩුවක් තමයි දැන් දවස් 10 15 ඉවරලා ගෙදර යනකොට ගෙනියන්න මොනවාරි තමයි ඕන කරන්නේ. මේ තිබුණ දේ මේ මේ සම්බන්ධතා අතහැරලා දාලා, පැවැත්ම නැති කරලා දාලා එහෙම නැත්නම් මම මේ දැකපුදී ඕලන්න තේරෙන්නේ නැහැ කියන්න බෑ කියලා කිව්වොත් එimhe ගෙදර මිනිස්සු දන්නා පැහැදිලිවම දැන් ඉතින් පිස්සු හොඳ එක තමයි හැදලා තියෙන්නේ කියලා. අපිට එහෙම ඕනේ අපිට ඕනලා තියෙන්නේ මට අභිඥා තියෙනවා මට වාසය විඳින්න පුළුවන් මට පොළවේ කිමිදෙන්න පුළුවන් මට අනුගේ හිත් කියවන්න පුළුවන් මට ලෝකසෝ කරන්න පුළුවන් කිව්වන ඒ දේවල් තමයි අපි මේ ඉල්ලන්නේ නමුත් විපස්සනාවේදී අඩු ගන්න විපස්සනාවේ නිවන නෙමෙයි ධම්මට්ටි ඥානෙදිත් පෙන්නනවා මේවා සේරම සංස්කාර කියලා. මේවා ඉල්ලලා ගන්න දෙයක් නෙවෙයි පුළුවන් නම් කරන්න තියෙන්නේ මෙන්න මේ මෝඩ තකතිරුකම්. මේවා ඉල්ලීම සඳහා හිතෙන් ඇතිවෙන් ඇති යටින් මතු කරන මේ කියන ආශාව මේ කියන මාන්නක්කාරකම මැනුම එනතම් මේ කියන සක්කාය දිට්ඨිය එන සෑම තැනකදීම එන්නකොටම ඒක අල්ලගන්න තරමට ගියොත් අපිට තේරෙන පටන් ගන්නවා මේ සංස්කාර සහ නිවන අතර තියෙන මේ වෙනස හිතට වද්දා ගන්න අඩු ගන්න මූලධර්ම වශයෙන් හොය වද්දාගෙන තිබුණොත් තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒක නිසා මේ වගේ දෙයක් එහෙම නැත්නම් මේ නිබ්බාන සංයුත්ත පරිසංයුත්ත හෝ ශුන්්‍යතා පරිසංයුත්ත දෙයක් මේ රිට්‍රීට් එකේ මුලදිම කිව්වනම් ජුඟ දෙනකොට මේක ගෝචර වෙන්නේ නැහැ මොකද හේතුව ඒ තරමටම ලකලෑස්ති ඒක ඒ සඳහා පෙළඹුම ඒ සඳහා අනිකුත් සතිය ආදී ධර්ම පෙළ ගැහිලා නැති නිසා දැන් වුණත් මං කියන්නේ ඔක්කොම කලේ උඩට හැරිලා තියෙනවා මේ දාන ඔක්කොම කලයට යනවා කියලා මුණින්න මිච්ච කල සෑහෙන්න ඇති වැක්කිරුවට දෙපැත්තෙන් තමයි වැක්කිරෙන්නේ. ඉතින් ඒ වුණාට කරන්න දෙයක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ පහළුණත් හතර දිසාට බණ කියලා හතර දිසාව ඉන්න සෙනක නිවන් දැක්කේ නැහැ. කලේ උඩට හැරිච්ච කට්ටියට විතරයි ඒ දේ හිටින්නේ. ඒ බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා තමන්ගේ භාජන එළියෙන් තිබ්බොත් වැස්ස වෙලාවට වතුර පිරෙයි. භාජන ගිය ඇතුළේ තිබ්බොත් කොච්චර වැස්සත් පිරෙන්නේ නැහැ. භාජනේ කොරහක් වගේ කට ලොකු එකක් නම් ඉක්මනට පිරෙයි. කට පුංචි බඩ ලොකු කලයක් වගේ එකක් නම් උගාක් වෙලා යයි. මේ භාජනයේ යම් තැනක හිලක් තියෙනවා නම් ඒ හිල ඉක්මවන්නේ කවදාකවත් කොච්චර වැසත් ඒ හිලේ මට්ටමට තමයි වතුර පෙන. හිල තියෙන අඩියම නම් කොච්චර එළියෙන් තිබ්බත් ඇති බලන්නේ. හැබැයි ධර්ම වර්ෂාව නම් හැමදාම වහිනවා. නමුත් වැටෙනකොට හිතෙන්නේ අම්මෝ අද තමයි මේක ඇහුවේ අයියෝ මම මේක දැකලා නැහැ කියලා ඒ වෙන මොකක්වත් නෙමෙයි Taman ඒකට එළඹි පෙළඹි ගතිය තමයි. Taman එළඹිලා පෙළඹිලා බැලුවොත් ධර්මයේ ඕන වෙලාවක මේ හුලඟක හමන හුලඟක කෙහෙල් දැල්ලක් හෙලෙන වෙලාවේ ධර්මයේ තියෙනවා. ගින්නක් පත්තු වෙලා ගින්දරෙත් තියෙනවා. වතුරෙත් තියෙනවා. එහෙම නැත්නම් මේ පොළවෙත් තියෙනවා. ධර්මයේ කිසිම අඩුවක් නැහැ. නමුත් ඒ තමයි උකහා ගන්න බැරි අවස්ථාව වෙනකොට ඒක තිබුණාට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා සරුවචන් වහන්සේ ඒ මට්ටමට එනකන් අර අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ප්‍රතිපදා වශයෙන් ගෙනියලා තමයි ඒ කියන මේ දරා ගන්න බැරි අදාහ ගන්න බැරි හිතා ගන්න බැරි ගම්බීර සූක්ෂම ධර්ම දේශනා කරන්න. ඒ නිසා ඒ ආනුභුබ්බී කතංගතේ සාමිති ධම්මං දේශේ තබ්බෝ කියලා සරුවචන්සේ සඳහන් කර තියෙනවා බණක් කියනකොට කාටත් තේරෙන තැනින් පටන් අරගෙන ගුරුසු තැනින් පටන් ගන්න සියුම් සියුම් කරමින් ගැඹුරු තැඹුරු තැන වලට අඬ ගහන යන්න ඕනේ. එහෙම නැත්නම් මේ ධර්මය නියම නියෝජනයක් කෙරෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඉස්ලාම් පටන් ගන්න කියනවා දාන කතාවෙන්. මොකද දාන කතාව බත් කන කාට වුණත් තේරෙනවනේ. කණ්ඩ නැති වුණොත් ඔක්කොම ඉවරයි. සබ්බේ සත්තාහරත් ටික. දාන කතාව තේරුම් අරගෙන ඒ කියන්නේ Tamanට සතු වස්තුවක් අනුන්ට දීමෙන් අනුන්ගේ හිතසුව සැලසීම තේරුම් අරගත්ත කෙනාට පමණයි එහෙම සලකන මිනිස්සෙක් එහෙම සලකන තනුන්ට හිතසුවේ සලකා දීපු සතෙක් මරන්න හොඳ නැහැ කියලා තේරෙන්නේ. දාන කතාවෙන් ගියාට පස්සේ තමයි දාන මරන්න හොඳ නැහැ, හොරකම් කරන්න හොඳ නැහැ කියන එක තේරෙන නිසා දාන කතාවෙන් පස්සේ සීල කතාව. ඊට පස්සේ කියනවා යම් කිසි කෙනෙක් දැනගෙන මේ දාන සීල දෙක වෙනදට වැඩිය කරනවා නම් අනිවාර්යයෙන්ම මනසට ස්වර්ග සම්පatti ලැබෙනවා. වෙන විදිහකට කියනවා ස්වර්ග සම්පatti අපිට නොලැබෙන්න හේතුව මේ දානේ සහ සීලේ නැති වෙදී. නමුත් වැඩි හරියක් යන්නේ ස්වර්ගයට නෙවෙයි. ඒ මොකද හේතුව මේ දාණයට සීලයට නොයේදී ස්වර්ගයට නොයවන මේ කාමයාගේ විකාර ස්වභාවවලට අපි අහු වෙලා තියෙන නිසා. කාමානං ඕකාර සංකිලේසං මේ ස්වභාවයට අපි දවල් මිගිල් රෑ දනියෙල් සෙල්ලම් කරන නිසා බොහෝ දෙනා යන්නේ අපායට නිවනට එහෙම නැත්නම් දිවි ලෝකෙට නෙවෙයි. අන්න මේ ටික කියලා ඉවරලා පුත්‍රජාන වහන්සේ කියනවා එහෙමනම් මේ කාමයාගෙන් වෙන්වීම අබිනිෂ්ක්‍රමණය නික්ම යෑම කාට හරි තේරෙන්න ඕන. එතකොට අර වස්තු දාන වස්තු දීලා දාන එක එකක් ඊට පස්සේ Taman මේ කාය විවේක උපදි විවේක වශයෙන් වෙන් වෙනවා කියන එක අර පියවර හතරකට පස්සේ තමයි කියලා දෙන්නේ මේ නිස්සරණානිසංසක්. නිස්සරණේ කියලා කියන්නේ නික්මීම. මෙන්න මේ විදිහට නිස්සරණානිසංශ කියනකොට යම් කිසි කෙනෙකුගේ හිත පිපෙනවා යම් කෙනෙකුගේ හිත උදග්ග චිත්තම් පසන්න චිත්තම් විනිවරණ චිත්තම් කල්ල චිත්තම් මුදු චිත්තම් කියන විදිහට උද්‍යෝගිමත් හිතක් ප්‍රසන්න හිතක් කලල් මඩක් වාගේ ඊගාවට වැටෙන bitter වී දරා ගන්න ලෑස්ති හිතක් මු르දු හිතක් පහළ වෙනව නම් පමණක් ਸਰවචන්සික දැනගෙන ඒ ඒ හිත අත්ගාලා තමයි සාමුක්කංශික දේශනාව කරන්නේ. සාමුක්කංශික දේශනාවදී කරන්නේ මෙන්න දුක්ඛ සත්‍ය, මෙන්න සමුදය සත්‍ය, මෙන්න නිරෝධ සත්‍ය, මෙන්න මාර්ග සත්‍ය කියලා අර සකස් කරපු හිතර තමයි දෙන්නේ. ඉතින් එතකොට මේ ඉස්ලාම දුක්ඛ සත්‍ය පෙන්නුවාට සමුදය සත්‍ය පෙන්නවා, නිරෝධ සත්‍ය පෙන්නකොට යෝ තස්ස ආයව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඒ තණ්හාවගේම මේ සංසාරය ඇති කරන තණ්හාවගේම යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ශේෂ නොතුව රාගයකට අහු කරන්නේ නැතුව විරාග කරලා ගෙවන් කිරීමයි තියෙන්නේ. ඉතින් මේකයි මේ Taman මේ ආශා කරන චන්දරාග පහළ වෙන දේවල් වල මේ චන්දරාගයම එහෙම නැත්නම් මේ තණ්හාවම ගෙවන් කිරීමයි අර අන්න පානං කරන් වත්තං මාලාගන්ධ විලේපණං ආදි වශයෙන් දසදාන වස්තුවේ දීමයි අතරේ තන්නේ ක්‍රම මූලධර්ම සමානකමක් තියෙනවා. නිවනදිත් තියෙන දීලා දාන එකක්. දානෙදිත් තියෙන දීලා දාන එකක්. ඒ නිසා මේ ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලෝ කියන වචන හතර දානෙදිත් එහෙමම පාවිච්චි කරනවා. ඡාග කියලා කියන්නේ ත්‍යාගවන්තකම. පටිනිස්සග්ග කියලා කියන්නේ අත්හැර දැමීම. මුත්‍ති කියලා කියන්නේ මිදීම. අනාලෝ කියන්නේ ආලය හැරපීම. වෙනසකට තියෙන්නේ අතන දස දාන වස්තු අතහැරලා දානවා දැන් චන්ද්‍රාගය අතහැරලා දානවා. ඉතින් චන්ද්‍රාගය අතහැරියට පස්සේ අතහරින්නේ නේ අතහැරෙන්නේ මේ පැවැත්මේ ඉඳලා නැවැත්මට එනකොට ආ මේක තමයි චන්ද්‍රාගය අතහැරීම කියලා මේ දෙකේ අතර සමාන්තරකම තේරෙන්න ඕන. ඒ වගේම පටිසන්ධි කිරීම ගැළපීම තියෙන්නේ තෘෂ්ණා ලාටුවේ. ඡන්දේ ඒව වෙන් වෙන්න අරිනවයි කියලා කියන්නේ ඒව ආය නැවත ප්‍රතිසන්දි ගලපන්නේ නැතුව චන්දරාගේ ඡාගපටි නිසග්ග මුත්‍යානාලේ. ඉතින් ඒ නිසා අරක ගොරෝසු වශයෙන් පුහුණු කරපු එක්කනට මෙතෙන්ට එනකොට ඒක මූලධර්ම වශයෙන් තේරුම් ගන්න පුළුවන් තත්වයක් එන්න පුළුවන් හැබැයි හැමෝටම එන්නේ නැහැ. නොඑන්න ඕන තරම් ඉඩ තියෙනවා. දැන් අපි මේ වෙලාව උත්සාහ කරන්නේ අන්නේම භාවනා විදි කරගෙන යනකොට තමයි විග්‍රහ කරගන්න බැරි. එහෙම නැත්නම් අනතුරුදායකයි වගේ. එහෙම නැත්නම් අසරණයි වගේ. තනි වුණා වගේ. එහෙම නැත්නම් රැයෙන් කොන් වුණා වගේ. අනිශ්චිතතා. එහෙම නැත්නම් හිතට එකලසක් නොදෙන තැනක් යනකොට මේ වෙන්න ඇති මේක වෙන්න ඇති මේ නිවනට කිට්ටු කරන තැන කියලා කවදා හෝ පෞරුෂත්වයක් එනවනම් ඒක මේ බණ නිසා වුණාද, භාවනා නිසා වුණාද, අහම්බෙන් වුණාද කියන එක නම් සම්පූර්ණ වෙනස් කතාවක්. නමුත් වෙන්න තියෙන ඉඩ වැඩි. ඒක නිසා සරුවචනාංශි මම අර කලින් කිව්ව විදිහට දාන කතා, සීල කතා, සංඝ කතා කතා කරට කරලා මේ නිබ්බාන පටිසංයුක්ත දේශනා නැත්නම් ශූන්‍යතා පටිසංයුක්ත දේශනා මදි නොකියන්න කියලා තියෙනවා. හැබැයි මෙව්වා ධම්මපද කතාවේ නැහැ. ජාතක පොතෙත් නැහැ. සිද්ධාර්ථ චරිතයේ බුදු වෙන්නේ ඉස්සලා කතාවෙත් නැහැ. ඒ ටික තියෙන්නේ හොඳට ඒ කාලේ වුණත් හරියට බණ භාවනා කරලා මේ බබා හම්බු වෙන්න විලිරුදාව තියෙනවා වගේ ප්‍රසූතියට ඔන්න මෙන්න කියන එකනට ඒ අදාළ කතා සඳහන් කරලා තියෙනවා. ඒ වගේ හුඟක් ඒ නිබ්බාන පරිසංයුත්ත ශූන්‍යතා පරිසංයුත්ත දේශනා ඔය උදාන පාළියේ ඒ වගේම ඉතිවුත්තක පාළියේදී ඒවා බුදුරජාන් වහන්සේ තුලින් එකපාරට නිකන් ඒ සිද්ධිය දකින්නකොට ඉබේ කියවෙන්න පටන් ගන්නවා. කෙනෙක් කරබයා නෙවෙයි. අනේ අන්දන් මේ මිනිස්යාට මේ වැඩේ වුණා. මෙන්න මෙහෙමයි වුනේ කියලා ඒ උදාන පාළියේදී කෙනෙක් එල්ල කළා නෙමෙයි කතා කරන්නේ. උදාන සත්‍ය වෙන සතුටින් කවුරු හරි මේ වැඩේ හරි පාරට කෙරීගෙන යනවා දකින්නකොට ඒ සතුටින් විස්තර කරනවා මේ මිනිස්යාට දැන් සංස්කාරවල තියෙන සංස්කාර ස්වરૂපයත් නිවනේ ඊට තියෙන ප්‍රතිපක්ෂ තත්වයක් තේරෙන පටන් අරගත්තා කියලා උදාන උදන් අරනවා අනිත් වගේ උදාන පාළිය ગાථා 180 ගණයි තියෙන්නේ සෑහෙන ප්‍රමාණයක් ওই නිබ්බාන පටිසංයුත්ත සහ ශූන්‍යතා පටිසංයුත්ත දේශනා තියෙනවා හරීම මිහිරි හැබැයි ටික මිහිරි වෙන්න අතහැර දැමීම එහෙම නැත්නම් මේ විපස්සනාව හොඳට තේරුම් ගන්න නිසා පසුගිය කාලේ ඒවා සාකච්ඡා නොකරන ධර්ම බවටපත් වුණා. මොකද හුඟව දෙනකොට ඒක ගැඹුරු වැඩි කියලා. එහෙම නැත්නම් විශේෂෝචර වෙන්නේ නැහැ කියලා. නමුත් මේ මෑතක අවුරුදු 20ක් 30ක් යනකොට බටහිර ලෝකයේ ආසියාකරයේ දෙකේම බොහෝ දෙනා ඒ සුත්තනිපාතේ ඒ වගේම උදාන පාළිය ඉති උත්තක පාළිය තියෙන පුංචි ගාතාවක් වගේ දෙයක් තියෙන්නේ. ඒවදී ආ බලනකොට බුදුරජාන් වහන්සේ අවස්ථානෝචිතව ඒ විස්තර කරලා තියෙන හැටි බලනකොට ඒක හරි රෝමෝද්ගමනය කරන සුළුයි. අහගෙන ඉන්න කෙනාට තේරෙනවා හරියටම තනට ජාඩියට මූඩිය වගේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒකට තවත් එකක් තමයි ওই පසුගිය කාලේ ඇතිවෙච්ච විද්‍යානුකූල දියුණුවේදී ලෝකයේ භෞතික වස්තු රූප ධර්ම භෞතික විද්‍යාව හොයාන හොයාන හොයාන හොයාන කෙලවරට යනකොට මේ බුදුරජාන් වහන්සේ පාවිච්චි කරපු වචන ටිකට අහම්බෙන් ගිහිල්ලා හේතු වුණා. බුදුරජාණන්සේක පාවිච්චි කෙරුවේ කවදාකවත් මේ යන්ත්‍රෝපකරණ පාවිච්චි කළවත් පරිේශන හරහා නෙවෙයි ආර්ය පරිේශනේ හරහා උන්වහන්සේ දේශනා කරපු තැනට තමයි ওই ක්වොන්ටම් තියරි එකයි එහෙම නැත්නම් කවෝස්තිය දෙකයි දැන් ඇවිල්ලා හේතු වෙලා තියෙන්නේ. ඉතින් මේ දෙක දිහා බලනකොට පේන්න පටන් අර ගන්නවා මොන දේ හරි කමන්නේ. ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුර හොයාන යනකොට යනකොට යනකොට ඒ පුද්ගලයා සත්‍යයට කිට්ටු කරන්න ඉඩ තියෙනවා. දේවල් මාරු කරන්නේ නැතුව එකක් දිගේ සතතාභ්‍යාසයෙන් සද්ධාවෙන් සප්පාය කරනු සලස්කාමේ යනකොට කාගෙන කාගෙන කාගෙන කවදා හරි එතෙන්ට වැටෙනවා. ඉතින් බුදුරජාණන්සේ දේශනා කළ තිනවා අත්තිබික්කවේ අජාතං අභූතං අකතං අසංකතං. මම උඹලට කියනවා මහන්නේ මේ අජාත වූ අභූත වූ අකත වූ අසංකත දෙයක් තියෙන්න ඕනේ ලෝකේ. එහෙම එකක් තියෙනවා. ඉතින් යම් මේකින් නොචේතම්බික්ක වේ අභවිස්සා ජාතං අභූතං අකතං අසංකතං නයිදං ජාතස්ස භූතස්ස කතස්ස සංකතස්ස නිස්සරණං පඤ්ඤායද. ඉතින් මහණි යම් විදියකට මේ අකත වූ අභූත වූ අසංකත වූ දෙයක් නැත්තම් කත වූ සංකත වූ අජාත වූ දේවල ඉවරයක් නම් කරන්න හම්බ වෙන්නේ යම් විදියට ජාතම් භූතං කතං සංකතං කියන මේ සංස්කාර තියෙනවා නම් ඒක මම වාද කරනවා මේකට ප්‍රතිපක්ෂ දෙය මේකේ තියෙනවා අජාත වූ අභූත වූ අකත වූ අසංකත දෙයක් තියෙනවා එහෙම නැත්නම් මේ ජාත භූත කත සංකත වල කෙලවරක් කරන්න බෑ මේකමයි බුදුරජාන් වහන්සේ ඔය අනත්ත ලක්කන සූත්‍රයේ සඳහන් කරන්නේ මේ විදිහේ වාද හතරක් ගෙනෙනවා. අනත්ත ලක්කන සූත්‍රයේ මේකෙදිත් කියනවා මම කියනවා ජාතම් භූතං කතං සංකතං මේක තමයි සංස්කාර. මේට සාපේක්ෂව අජාත වූ අභූත වූ අකත වූ අසංකතයක් තියෙනවා කියන. අජාත වූ කියලා කියන්නේ මේක හටගන්මක් කවදාකවත් පේන්න බෑ දැනටමත් පටන් අරන් තියෙන එක දිගට පවතින දෙයක්. අපි එතන ගිහලා බලන එක විතරයි තියෙන්නේ බලනවා කියන පටන් ගන්න නෙමෙයි යන දේ අපි ඒක දැක ගන්න. ඒකේ හටගන්මක් කවදාකවත් නැහැ. සංකතවල ස්වභාවය තමයි උප්පාදෝ වඤ්ඤ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ත්‍ිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති. උපතක් හටගන්න දෙයක් පේන්න තියෙන එක සංස්කාරවල හැටි. බුදුරජාණන්සේ කියනවා එනම් මේකට විපක්ෂ වූ ප්‍රතිපක්ෂ වූ අජාත වූ තත්ත්වයක් තියෙනවා කියලා. අභූතං කියලා කියන්නේ ඒකේ හොල්මන් නැහැ. තියෙන බවට ලකුණු නැහැ. භූත කියන මේ මෙතනදි මේ සඳහන් කර තියෙනවා මහාන්තම් භූතං කියලා. මහා සමුද්‍ර විශාල සත්තු ඉන්නවා කියන්නේ භූත කියන වචන තමයි පාවිච්චි කරන්නේ. භූත කියන්නේ සතෙක් ඉන්න ඕන තැනක හොල්මනක් තියෙනවා. දඟලන ගතියක් තියෙනවා. දඟලනවා තමයි සතා තේරුම් ගන්න. ඒකට පාලිය සඳහන් කරන්නේ භූත කියලා. අභූතං කියලා කියන්නේ මේ නිවනේ ස්වභාවය තමයි ඒකේ ඉන්න බවට හැල හොල්මනක් නැහැ. එහෙම නැත්තම් දැඟලිලි නැහැ. අජහතං අකතං මේක කවුරක් විසින් සකස් කරන ලද්දක් නෙවෙයි. ඒ නිසා කවුරු විසින් සකස් කරන ලද්ද කොයි දේ වුණත් ඒ සේරම සංස්කාර වෙනවා. අසංකතං දේවල් පූට්ටු කරලා හදපු දෙයක්වත් නෙවෙයි. අරෙමෙන් කැලේ එකතු කරලා හදපු දෙයක්වත් නෙවෙයි. ඒක නිසා මේ නිවන නම් වූ අජාත වූ අභූත වූ අකත වූ අසංකතයක් තියෙනවා. නොචේතම් භික්කවේ අභවිසා මේ විදිහට අජාත අභූත සකත අසංකත නැත්නම් මේ මේ ජාත භූත කත සංගතේ කවදාකවත් කෙලවරක් කරන්න හම්බ වෙන්නේ ඒක නිසා අපි හොඳට ජාත වූ භූත වූ කත වූ සංකත දූ සංස්කාරයක් අරගෙන ඒක හොඳට පිරිසිදු බලන්න එකක් අරගෙන ඒක හොඳට පිරිසිදු බැලුවොත් ඒක හරහා විනිවිද විපස්සනා කරලා ගිය ගමන් හම්බ වෙන්නේ විනි විදපු ගමන් යහපැත්තේ තියෙන්නේ අජාත වූ අබෝත වූ අකත වූ අසංකත දේ. ඒ නිසා කියනවා ආනාපානය අරගෙන ආනාපානය 11 ආකාරයෙන්ම බලන්න. තියෙන්න පුළුවන් හැම පැතිකඩක්ම තියෙන්න පුළුවන් හැම සටහනක්ම හැම ආකාරයක්ම නොතිත් ආශාවකින් බලන්න බලන බලන බලන ගියාට පස්සේ ආනාපානේ සම්පූර්ණම ගිවන් කෙරුවට පස්සේ තියෙන්නේ හොඳට බලන්න මේ ආස්වාද ප්‍රසවාස දෙක පුළුවන් තරම් මේ සංසිඳවලා එතකොට මේ තියෙන මානසික தત્ත්වේ හටගන්මක් පේනවද කියලා? ඒක සනාතන පවතින ධර්මතාවයකට අපි ගිහිල්ලා විවෘත වෙන එක විතරයි වෙන්නේ. මහමුදක් ගිහිල්ලා ගංගංගාවක් ගිහිල්ලා මූදට එකතු වුණා වාගේ අපිට තේරෙන පටන් ගන්නවා මොකද්ද ඒක යහපැත්තේ තියෙනවා. හටන් හට ගන්න වෙලාවක් නැහැ ඒකේ. ඒක අජාතයි. අභූතං ඒ හුස්ම නැති වුණාට පස්සේ පෙන්නන දේ පේන తত্ত্বය හැලවල්මනක් නැතිකම තමයි තියෙන්නේ. හුස්ම තියෙන තාකල හැලවල්මනක් තියෙනවා. හැලවල්මන ගෙවම් කරන ගෙවම් කරන ගෙවම් කරන අන්තිම සිවුන් తත්තර ගියාට පස්සේ හැලවල්මනක් නැහැ අභූතං. ඊට පස්සේ ඒ කියන தત્ත්වය කවුරුත් විශ්ින් සකස් කරන ලද්දක් නෙමෙයි. සචේතනිකව හෝ සසංකාරිකව හෝ සවිඥානිකව කරපු දෙයක් එතන නැහැ. එනිසා එතන මෞංකාරයක් නැහැ. මෞංකාර ਸਰබලධාරී දෙවියෙකුත් නැහැ. ඒක බලන මම භාවනා කළ ඉතින් යන මමත් ඒක ජීවාත්මයකින් බලනව නෙවෙයි. ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියන පැත්තකින් බැලුවොත් පේන්න පටන් ගන්නවා මේක කවුරු සින් සකස් කරලද්දක් නෙවෙයි. අන්තික ඒ කියන නිශ්චල භාවයේ පිරිච්ච භාවය අතනින් මෙතනින් කැලිය කොල ගහලා පුට්ටුවකුත් නෙවෙයි. පුට්ටුව නැතිකමයි මෙතන තියෙන්නේ. අසංකත භාවයයි තියෙන්නේ. ඒ නිසා එතෙන්ට හොඳට හතර සැරේ 10 15 සැරේ 20 30 සැරේ හොඳටම ආනාපාන ගෙවෙනකන් එතෙන්ට යනකොට දැන් මේ ආනාපානේ අයින් කරන අයින් කරන අයින් කරන අයින් කරන ගියාට පස්සේ මේ පේන తত্ত্বය කවදාකවත් හටගත්ත ගතියක් දකින්න බෑ හැලහොල්මනක් නැහැ ඒක කවුරුත් කරන ලද්දකුත් නෙවෙයි පුට්ටුකුත් නෙවෙයි. බුරුද්දල හදපු දෙයක්කුත් නෙවෙයි කියන දේ දැක ගන්න සුළුව කපියන්නේ කවදද? එදාට ඒක පිරිච්ච ගතියක් තේරෙනවා. එදාට ඒක සන්තුෂ්ටි කර ගතියක් තේරෙනවා. ඒක සාසන සම්පත්තියක් විදිහට තේරෙනවා. මේක ප්‍රතික්ෂේප කරන තාක්කල් මේක එපා මේක බයයි මේක තනි මේක කියන්න බෑ මේක මොකද්ද දන්නේ නැහැ මේක අසරණයි කියන පැත්තේ යන්න යන්න යන්න යන්න මේක අපායක් බාටපත් වෙනවා මේක නිබ්බිදාවකටපත් වෙනවා. එහෙම නැත්නම් සහලවන තැනටපත් වෙනවා. ඉතින් මේ දෙක අතර තියෙන පුංචි දෘෂ්ටිමේ වෙනසක් විතරයි. චක්කාය සම්මා දිට්ඨිය වෙනසක් විතර නැත්නම් යෝනිසෝ මනසිකාරය කියන මනසිකාරයේ වෙනසක් විතරයි. ඒක බුදුහාමුදුර ගාව කොච්චර වෙලා තිබ්බත් මේ යන පුද්ගලයා තුල වෙනකන් එයාට ඒකේ අයිතියක් නැහැ. කොයි වෙලාවෙ වෙයිද කියලා කියන්නත් බෑ. නිසා පුළුවන් තරම් කමඨාන් සුද්ධ කරනකොට ධර්ම සාකච්ඡා කරනකොට බණ කියනකොට කියලා දෙනවා මේ දැකලා නම් කරලා හිතලා වර්ග කරලා පේන තියෙන සෑම දෙයක්ම සංස්කාර බවත් ඒව තිබුණට කමක් නැහැ ඒක මම මාගේ නෙවෙයි කියලා තව ඉදිරියට ගෙවම් කරමින් ගෙවම් කරමින් ක්ෂය කරමින් වැය කරමින් නිරෝධ කරමින් ඉදිරියට යන්න අපේ පෞරුෂත්වයක් ඇති කරගන්නවා කපාගෙන ඉදිරියට යන්න ඕන. යන්න යන්න යන්න තමන් ප්‍රකාශ කරගන්න බැරි වෙනදා නොගිය මට්ටමේ සියුම් තත්ත්වවලට යනකොට මේකේ තියෙන මේ ලක්ෂණ ටික අජාතං අභූතං අකතං අසංකතං කියන දේවල් බලන්න වෙලා කල්පනා වුණොත් බුදුහාමුදුර එතෙන්ට වැඩියා වගේ. නැත්තම් බුදුරජාණන්සේ ඈතක ඉඳලා ශ්‍රී හස්තය දික් කරලා ආලෝකයක් වීද වගේ අර තේින පණ ගන්න හැබැයි නේ මෙතන මේ පාළු ගතියක් තිබුණට නීරස ගතියක් තිබුණට ඒකාකාරී ගතියක් තිබුණට මේ தત્ත්වය මේ කියන දේ කවදාක හට ගැනීමක් සහිත එකක් නෙමෙයි. මේකේ හොල්මනකුත් නැහැ. හැල හොල්මනක් නැහැ. මේක කවුරු කරපු දෙයක්වත් නෙවෙයි. අතන මෙතනින් කැලිපුරුදලා කරපේකුත් නෙවෙයි. එහෙනම් මේක දෝ මේක වෙන්න ඇති මේ කියන විමුක්තිය. මම කෙරුවේ මේක මෙතෙක් කල් ප්‍රතික්ෂේප කරපේක විතරයි කියලා මේ වෙනස වෙච්ච දවසේ අර නිබ්බිදා පිළිබඳ තියෙන ද්වේෂය අයින් වෙලා ඥාන පදනමට හැරෙනවා. මේක මේකට සාදර වෙනවයි කියන එක නෙමෙයි කියන්න තියෙන්නේ මේක අල්ල බදා ගන්නවා කියන නෙමෙයි මම මෙතෙක් කල් මේක දිහා බැලුවේ මූණට පැංගිරි වීසි කරනවා වගේ එන්නකොටම ඇඟ gadu ගෑනවා කරප්පන් එනවා එපා කියනවා පස්චග පස්ස ගහනවා. කවදද මම මේක මේ සංස්කාරයන්ගේ නතර වීමක් කියලා තේරුම් ගන්න කියලා බැලුවොත් ඒ පුංචි වෙනස වෙන දවස කවදද කියලා කියන්න බෑ. මට මතකයි මම ওই ඉස්සලා කීප වතාවක ඒ මේ පරණ කතාවක් ගෙනාවා. මම හිතනවා මේ වෙලාවේ නිින්දයක් නැති වෙන්නත් ඒක කියන්නේ කොහොඳයි කියලා. ඉස්සල්ලාම මේතර ඉන්න කටේ වැඩිමහල්ලෝ දන්නවා ඇති යුගයක් ආවා පුදුමාකාර විදිහට චිත්‍ර කතා එන්න පටන් ගත්ත කාලයක්. ඉස්සල්ලාම තිබුණේ ඉරිදා පත්‍රයේ පිටුපස්සේ පිටුවේ ලන්දේසි හටන ඔය වගේ චිත්‍ර කතා. ඊට පස්සේ චිත්‍ර කතා පොත් සහ කම්පැනි එන්න පටන් ගත්තා. අන්න ඒ කාලේ ආපු චිත්‍ර කතා පොතක මුලත් පෙළ කැඩිලා අගත් කොළ කැඩිලා මැද කැල්ලක් අපේ ගෙදර තිබුණා. ඒක හොයන්න බෑ ගෙවිලා ගිහිල්ලා අතින් අතට ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. ඒකෙදි තිබුණා මේ ළමයි දෙන්නේ කොල්ල දෙන්නේ ඉස්කෝලේ යන කම්මැලිකමට ඌ කැලේ පයින්. හැමදාම ලන්ද ගානේ ඇවිදලා ඉවරලා හැන්දෑව ගෙදර යන වෙලාවේ ගෙදර එනවා. ඉතින් අම්මල තාත්තලා හිතන්නේ යනවයි කියලා 아무ත් මොන්ගේ වැඩේම ඉස්කෝලේ යන්නේ අර මේ ගුරු ගෙදරට යනවයි කියලා ලන්දේ කැලේ ඇවිදිනවා. ඇවිදලා ඇවිදලා ඉඳලකොට පස්සේ අම්මල තාත්තා අහුවෙලා මොන දඬුවම් කරන්න පටන් ගත්තට පස්සේ මොන් දවස් දෙක කැලේ ඇතුළෙම ඉන්නවා. එnde එnde එnde එnde එnde හිතුවක්කාර වෙනවා. අම්මලා දාතරත් ගහනවා. ඊට පස්සේ මොන් දෙන්නා තීන්දුව කරගන්නවා. ඊට පස්සේ ගෙදර නොයන. ඊට පස්සේ උන් කැලේම ඉන්නවා. ඉන්නකොට <coughs> ගෝරිල්ලෙක් යාළු වෙනවා. ගෝරිල්ලෙක් යාළුලා ඒ ඒ සතා වරින් වර උඩ යනම මොමුත් ඉගෙන ගන්නවා. ඒ වගේ වැල් වල පැද්දිලා යන්න ගස් නගින්න ඒ ගෝරිල්ලත් එක්ක හම්බෙලා ගිහලා උ තමයි පළතුරු කඩලා දෙනවා. මුන් අලහාර ගන්නවා. ඔහොම ඉඳලා මුන් වනගත වෙනවා. වනගත වෙලා සීමාන්තිකව යනවා කැලේ ඇතුළට. ඊට පස්සේ සතෙක් හඳහක් නැහැ මුන්ට ඇහෙන්නෙම මේ ඉස්කෝලේ යන්න වෙන එක ශිෂ්ටාචාරේ මල්ල කරදරයක්. ඒ නිසා මේ කැලේට ගියාට පස්සේ අර ගෝරිල්ලත් එක්ක හරිය ලස්සන ජීවත් වෙනකොට ඇතුළේ යනකොට එක දවසක කැලේ මැද පුංචි හිතා ගන්නවත් බැරි තැනක පුංචි පිදුරු කුටියක් හම්බ වෙනවා. ආවාස ගයක්. මුන් හිතුවේ නෑ කවදාකවත් මේක ඇතුලේ මිනිස්සු ඉඳී කියලා එතෙන්ට ගිහලා බලනකොට තරුණ කාන්තාවක් ඉන්නවා සම්පූර්ණයෙන්ම චිත්ත පීඩාවටපත් වෙලා ඔළුව උස්සලා බලන්න ඉතාමත්ම දුක්ඛිත තත්වයක ඉන්න තරුණ කාන්තාවක් ඇතුළේ ඉන්නවා. මේ පොඩි කොල්ල දෙන්නට තේරෙන්නේ ඔය ડિප්‍රෙෂන්, ෆ්‍රස්ට්‍රේෂන්, පැනික් මොකක්වත් තේරෙන්නේ නැහැ. ගිහලා කියනවා අම්මා බඩගිනි කියලා. අනම්මා කියනවා උතන කෑම වගේක් ඇති කාලා පළයලා යන්නේ කියලා. මුණ්ඩෝ අම්මගේ මූඩ් එක වැඩ නැහැ. හොඳට කාලා මුන් යනවා. ගිහිල්ලා පහුවෙන්දත් බඩ ගිනිනකොට ආය යනවා. ඊට පස්සේ අම්මා කියනවා නේ කරුණා කරලා මට කරදර කරන්න එපා. ඔය චීන දෙයක් කලපලයල්ලයි කියලා. ඉතින් මුණ්ඩ ඒකෙන් හොඳ බොන ඕන වෙලාවට කැලේ ගිහිල්ලා කාලා කාලා කාලා කියලා බලනකොට මුණ්ඩ එක කුල්ලෙකට නෝට් වෙනවා. මේ අම්මා උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ කනගාටුවෙන් කියලා. කාලිවල අහනවා මොකද අම්මම්ම කනගාටුවෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ කියනවා මට මතක් කරන්නත් එපා. ඒක මට පුදුමාකාර වෙහෙසක්. කෑවනම් ඵලයලයි. මේ කොල්ල හැමදාම කාලා දැන් අම්මයි හැමදාම අහනවා මොකද කියලා. ඊට පස්සේ කියනවා මේ බැරිම තැන අම්මා කියනවා උඹලට පුළුවන් නම් මේ කුටිය ගාව එක රැයක් හිටපල්ලා කියලා. ඉතින් මේකට කියන සිම්පල් කියලා. ඉන්නකොට හැන්ද 6 විතර වෙනකොට ඒක පාට විශාල අකුණක් ගහලා මහා කල්දුමක් ඇවිල්ලා පොළොව දෙබෑ වෙලා එතනින් විශාල එකක් භූතයක් මතුවෙන්න පටන් ගන්නවා හිතා ගන්න බැරි දෙන ලොකු භූතෙක්. මුණ්ඩ තේරෙනවා. ඉතින් මේක මෙහෙම වෙනවා. ඉතින් අම්මට සීන් දාඩි දාන එක ඇඟේ ලේ නැති වෙන එක ප්‍රශ්නයක් නෑ කියලා මුමු තෙල්ලුම් කරනවා. නමුත් අර කොල්ලෙකුට තේනවා මේ එන භූතයයි ගෝරිල්ලයි ටිකක් යම් කිසි සමානකමක් තියෙනවා කියලා. උන් ඒක නිසා බලාන ඉන්නවා. මුණ්ඩ බලන්න බෑ. ඒ තරම් මේ ගෝරිල්ලා ඉතාමත්ම භයානකයි. පෙනුමකින් එන්නේ අර කුටිය ගාවට ඇවිල්ලා ටික වෙලාවකින් අපව යනවා. පහුවෙන්දා මුන් ගිහිල්ලා අම්මගෙන් කාලා කියනවා අම්මෝ උඹ බය වෙන එක සාධාරණයි. ඒකම විශාලකෙක් කියනකොටම අම්මට කලන්ත හැදලා වැටෙනවා. ඊට පස්සේ කියනවා මේ මාත්‍රිකාව ගන්න එපා. මේක මට මහා වදයක්. මේක මට මතක් කරනවා කියලා කියන්නේ මරණයක් එපයි කියලා. ඉතින් ඊට පස්සේ කොල්ලන්ට කුතුහලයක් ඇවිල්ලා එක දවසක් ගිහිල්ලා ඒ කුටිය පිටිපස්සේ ඒ භූතය ඇවිල්ලා මොකද කරන්නේ කියලා බලනවා. ඌ ඇවිල්ලිවලා දොරෙන් ඇතුළට ඇවිල්ලා එන්නකොටම අර අම්මට කලන්තය හැදලා වැටෙනවා. වෙන්නුට පස්සේ මල් වඩමක් අරග වගේ අරගෙන අර අම්මා ආයෙත් ඇඳ උඩ තියලා අඬ අඬ අඬ අඬ පිටිපස්සෙන් පිටිපස්සට යනවා. ඒකට මේ ළමයි දැනගත්ත අම්මව යනකොට භූතය යන කනගාටුවෙන් කියලා. ඊට පස්සේ අම්මට ගිහිල්ලා කියනවා අම්මයි භූතයාගේ භයානකම පේන්නේ නැහැ. වෙන මොකක්ද එකට එන්නේ මේ කනගාටුව යන්නේ කියලා කියනකොට අම්මට කලන්ත හැදෙනවා. මේ මාත්‍රකාව ගන්න එපයි කියනවා. කියලා කියලා කියලා අන්තිමට මුන් දවස් දෙක තුනක් පරීක්ෂා කරලා බලනවා ඇත්තයි කතාව. පුතේ එන්නෙත් අඬාන යන්නෙත් අඬාන. ඊට පස්සේ කියනවා මොකද්ද උඹට කියන්න එන්නේ කරුණාකර මොන දීපං කියලා. අර අම්මට මොනම තාලකින්වත් බෑ. ඒ වගේනේ භූතේකට මොන දෙනවා කියලා හිතන්නේ. ඊට පස්සේ කියනවා මේ මේ ගොරිලා දිහා බලන්න මේ වගේ තමයි මිනිහාගේ හැටි. ඊට විශාලයි. අපි ඒ ඌත එනකොට පිටිපස්සේ ඉඳලා අපි සාමාන්‍ය මනුස්සකට හඳක් දෙන්න උඹට ලේ උනන්ද බය වෙන්න එපා මොන දිහා බලපන් කියලා. එහෙම නැත්නම් මේ මනුස්සයෙන් අහපම් මේ මොකට දෙන්නේ කියලා. ඒ අම්මා කියනවා උඹලා නේනම නම් හොඳයි මට මේක කරන්න බෑ කරන්න බෑ කරන්න බෑ. කරලා කරලා කරලා බැරිම තැන එක දවසක් ඒ බුද්ධයා දොර අරිනකොට අම්මා සම්පූර්ණ අදිෂ්ඨාන කරගෙන හිතාන ඉන්නවා මම ක්ලාන්ත වෙන්න දෙන්නතෝ බලා ඉන්නවා කියලා. නමුත් ඔලූසල බලනකොටම මුණ මුණ බලනකොටම ක්ලාන්ත හැදිලා වැටෙනවා. එදා භූතයාට නිකන් වෙනසක් තේරෙනවා. වෙනස් වෙන ආයෙත් ගෙනලා ඇඳ උඩ තියලා යනවා. ඒක කොල්ල දෙනා තේනවා දැන් නම් මේ අම්මා ඉන්නේ එලඹිලයි කියලා. ඊට පස්සේ කියනවා අම්මා අද කරපු දේ පුළුවන් නම් තව එක චිත්තක්ෂණයක් මේ භූතයා දිහා බලපන්. බලන් බලන් එහෙම එහෙම දවස් දෙක තුනක් try කළා එක දවසක ඒ අම්මානි කෙලින්ම මේ අර බයන්න බෑ කැතයි බයයි මුණ දෙයක් කෙලින්ම බලපු ගමන්ම මහ විශාල වෙනසක් වෙන්න පටන් අර ගන්නවා. ඒ භූතයක පාට ලස්සනම ඒ අම්මගේ වයසේම තරුණ පුරුෂෙක් බවටපත් වෙනවා. අම්මා ඒ පුත්කලා සිප් වැළඳගෙන අඬන්න පටන් අර ගන්නවා. එතකොට මට මේ කුංචි කුටිය මාලිගාව බවටපත් වෙනවා. කොල්ල දෙන්න කොහි ගියාද හොයන්නේ. අර සංක කියලා ඇති වෙච්ච අර මිනිස්සයා කතා කරලා අහනවා මම මෙච්චර කල්ලා මම බොමයිදියා බැලුවේ නෑ මේ මොකද උනේ උඹට මයිදියා මේ විදිහට කෙලින් බලන්න කතා කරන්න උනේ කියලා බලන්න ඒ දෙන්න පෙරණ විවාහක හිටපු අඹු සැමියුවලා දෙන්නට කතා කරගන්න බැරි වෙනවා වෙච්ච දේ. ඊට පස්සේ කියනවා මේ කොල්ලෝ දෙන්නෙක් ඇවිල්ලා මට හරියට උනන්දු කෙරුව බලන්න කියලා නැත්නම් මම කවදාවත් බලන්නේ නැහැ. ඒ බලනකොට කොල්ලෝ දෙන්න නැහැ. ඊට පස්සේ ගෙන්න ලෙවල් උන්ට තෑගි දීලා ඒ පුරුෂයා කියනවා වෙච්ච සිද්ධිය. එයා කියනවා මට මට ඒ දවස්වල දේව බල තිබුණා. මට ඕන වෙලාවකට අපි මේ යන්න පුළුවන් තුනට අභිඥා ශක්තිය තිබුණා. ඒ සමවරින් වර දේව සභාවට ගියා. එතන හිටියා කෛලාස කියන අපේ දේව නායකයා. ඒ පුද්ගලයා අපිට මේ අපි වැඩ කරන ප්‍රදේශ අපිට දෙනවා. ඒ බල දෙනවා. එහෙම කටයුතු කරන ගමන් මේ මනුස්සයාට මම හරියට ගරු කරනවා. ඉස්සරහට යන්නේ මූණ දිහා බලන පස්සෙන් පස්සට එන්නේත් මූණ දිහා බලන බොහොම ගෞරවයෙන් හිටියේ. නමුත් දවසක මේ මනුස්සයා කියනවා උඹේ අඹුව ගැන මට පිළිමද හිත පහළ වුණා කියලා. ඒ කියන්නේ ගෙනත් දීපන් කියන්නේ. එතකොටම මනසට තරහ ගිලා බනිනවට බල්ලවත් దేవතාවට තමන්ගේ අධිපතියට අර තමන්ගේ පවුලට තියෙන ආදරය නිසා. එතකොට මෙයා ශාපයක් කරනවා. ඔබ කවුරු එක්කද කතා කරන්න කියලා දන්නේ. අද ඔබ මේ වගේ භූතෙක් වෙනවා. කවදා හරි ඔබගේ අඹුව. ඔබ අඳුන ගන්න දවස වෙනකන් භූතේ ශාපේ පවතිනවා කියන. ඉතින් එදා ඉඳලා මේ මාසයේ රූප වෙනස් වෙනවා. අර මාලිගාව පුංචි ගියක් බාටපත් වෙනවා. යන යන වෙලාවේ මනුස්සය කලන්ත හැදිලා වැටෙනවා. ඉතින් අර පොඩි ළමයි දෙන්න ඇවිල්ලා කියන්නේ මේ භූතයා ඉන්නේ මොකද්ද කියන්න පුළුවන් නම් අඳුරගනින් කියලා. අඳුරන්න බෑ. ඒ අම්මා බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ අර වෙච්චි මේ අබැග්ගේ හැටියට මේ මේක ගැලවුම් මාර්ගය කියලා. කවදා හරි ඒක දැකපු දවසේ මේකට මම බය වෙන්න ඕනේ නැහැ මේක ඒකත් එක දවසේ වෙන්නේ නැහැ කීප වතාවක් වෙච්ච දවසේ අර සාපේ ඉවර වෙනවා මේ වගේ තමයි හැමදාම දුක්ඛ සත්‍ය අපි කරා පැමිණෙනවා අඬා අඬා එනවා අඬා අඬා යනවා අපි කවදාකවත් කැමති නැහැ මේ එන්නේ දුක්ඛ සත්‍ය මේ එන්නේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා පිළිගන්න අපි හිතන ඊට වැඩි කොච්චර දෝ හොඳයි පැනඩෝල් සහ සිද්ධාලේප කියලා ඉතින් මේ දුක එන්නේත් අඬා අඬා මේ මිනිස්සු කොච්චර දෝ දන් දුන්නා කොච්චර දෝ සිල් රැක්කා කොච්චර දෝ භාවනා කරානේ දුක්ඛ සත්‍ය අවබෝධ වේවා අවබෝධ වෙයි ඒක නිසා දුක්ඛ සත්‍ය එනවා එනකොට කලන්ත හැදෙනවා එනකොට සහලවනවා එනකොට වමන යනවා වක්කාරනවා බඩවැල් දාගෙන කටෙන් එනවා ඉතින් කියනවා මම භාවනා නතර කරා හයියෙන් හුස්ම ගත්තා කවදා හරි අපි මේ පැමිණෙන දුකට එහෙම නැත්නම් මේ නිබ්බිදාවට සාදර වෙලා මේක තමයි ගැලවුම් මාර්ගේ මේක කිසි පොතක නැහැ මේ සඳහා මගේ ජීවිත ආසාව නැති කරන්න ඕනේ. කාය ජීවිත අපේක්ෂාව නැතුව මේක දිහා බැලුවොත් මේ පැමිණෙන ගොජ්ජ දාන දුක එහෙම නැත්නම් මේ ගොජ්ජ දාන මිහිරි අමිහිරියාව ඒ බය ඒ සන්ත්‍රාසය ඒ අසරණ ගතිය එතන තේින පටන් ගන්නවා මෙන්න මේ කියන මේ පිළිගන්නකොට නම් ඒකේ අජාතයි අභූතයි අකතං අසංකතං තමයි හැබැයි නැගිටින්නේ නම් අර පරණ මිනිහා නෙමෙයි අර බය වෙච්ච, චකිත වෙච්ච මේ ඇඟ කොර වෙයිද, අංශ භාග වෙයිද, පිසි වැදෙයිද කියන මිනිහා නැවි නැගිටින්නේ. හරහා ගියොත් වෙනසක් ඇති වෙන්න පටන් අර ගන්නවා. මම මෙච්චර කල් සත්‍යයට කොච්චර ඉල්ලගෙන ඇඬුවට සත්‍ය එනකොට කර ඇරියද කියලා. ඒක නිසා අපි ළඟ තියෙනවා මනුස්සකමේ කෙලෙස් වල සත්‍යයට ද්වේෂ කරන ගතියක්. ඒ ද්වේෂය තමයි මේ නිබ්බිදා වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒක එනකොට අපිට කරප්පන් එනවා. සහලවන්න පටන් ගන්නවා. මේක සැක කරනවා. එහෙම නැත්නම් ඇස් දෙක අරිනවා. නැත්නම් හයියෙන් හුස්ම ගන්න හදනවා. කොහොම හරි අර ගැම්ම කඩලා දානවා. ඉතින් සරුවඥාන්සාරි පොඩි කොල්ල දෙන්නා වගේ ඉඳගෙන කියන එක චිත්තක්ෂණයක් තව ඔය ඔය ඔය අමීරියාව ඔය නිබ්බිදාව ඔය බය ගතිය සංකා ගතිය බලාගෙන පොඩ්ඩක් ඉන්නේ කියලා. බීසඳ හොඳට සිල් දක්පන් හොඳට සද්ධාවන්ත වෙයන් හොඳට සතිය ඇති කරපන් හොඳට මානසික රෝග නැති කරගෙන මේක දිහා පොඩ්ඩක් තව චිත්තක්ෂණයක් නැත්නම් ඔබ දැන් මුල දැකලා මැද දැකලා තියෙනවා ඔක මැද පොඩ්ඩක් තව ගෙවම් කරනකම් පොඩ්ඩක් බලපන් කියලා බලන්න ඉඳ ගිය දවසේ තේින්න පටන් අර ගන්නවා මේ දේ හැමදාම අපි ළඟට අවිල්ල තියෙනවා නමුත් අපිට පෞරුෂත්වයක් තිබිලා නැහැ අපිට කොන්දක් තිබිලා නැහැ. මේ වෙස් වලාගෙන එන එක ශාපයක් වෙලා තියෙන මේ ශාපයේ ගැලවෙන්න නම් අපි මේකට සාදර වෙන්න ඕන. එහෙම නැත්නම් මේ පැමිණෙන පැමිණි දුක් පැණි රහයි කියලා අපේ සිංහලයේ කතාවක් තියෙන මේ පැමිණි දුක් ඉල්ලගෙන කන පරිප්පු නෙවෙයි පැමිණි දුකට සාදර වෙන්න පටන් අරගත්තොත් ඒ තියෙන අජාත අභූත අකත අසංගත තියෙන කතිය පිළිබඳ අපි බලන්නේ ජයග්‍රහයන් කියමින්. අනේ එදාට තේරෙනවා මේක වෙනස් වෙන්න දෙයක් නැහැ. වෙනස් වෙන තියෙන දේවල් ගෙවම් කරපු නිසා මේ කාවේ ඊට සාතර වෙච්ච දවසේ ඒ කවදාකවත් හිතාගත්තේ නැති පැත්තක හිතේ ජීවිතේ එහෙම නැත්නම් අපේ මන්තිමන්තාන්තරවල පැත්තක් කරන්න පටන් ගන්නවා. මේකත් එක්ක සැරේ සම්පූර්ණ ඇරීමක් වෙන්නේ පුංචි පුංචි කොටස් සක්කාය දිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පරාමාස කියන මේ දිට්ඨියක හිඳගෙන මේක මම මේ කය මේ ජීවිතේ මම රකින්න ඕනෑ කියලා ගෙනාපු දඩේ කියාපු මේ වදේ තමයි මේ විදලා තියෙන්නේ. ඕකොන්න දීලා දැම්මොත් මගේ රුචිය, මගේ මනාපය, මගේ දෘෂ්ටිය, මගේ සක්කාය දිට්ඨිය දීලා දැම්මොත් කියන එක හිතුනොත් එතකොට පේන්න තියෙන්නේ අර නිබ්බිදාවට සාදර වෙන එක තමයි. ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා මේක උප්පත්තියේ ඉඳලාම තිබුණ දෙයක් මිසක්කා නිවන කියලා කියන්නේ භාවනා කරන ලබන දෙයක් නන් නෙවෙයි නෙවෙයි නෙවෙයි. උප්පත්තියේ ඉඳලා මනුෂ්‍යත් එක්ක මේක තිබුණා. අජාතයි ඒක. ඒක හබූත ඒක හැලෝල්මනකුත් නෑ අනේ මම මේ නිවන අනේ මාව බාර ගන්න කියන කතියකුත් නෑ. අවුරුත් කරපු දෙයක්කුත් නෙවෙයි. ඒ වගේ මේක පුට්ටු කරලා හදපු දෙයක්කුත් නෙවෙයි. අපේ පෞරුෂත්වයේ ඉන්න ඕනේ. අපි ඒකට මෝරන්න ඕනේ. අපි ඒකට ආත්ම ශක්තිය වඩා ගන්න ඕනේ. මේවට ආත්ම ශක්තිය කියනවත් හොඳ නෑ. මොකද එතකොටත් ආත්මගතියක් තියෙනවා. නමුත් මේ මූණ දීම සඳහා තමයි අපි සද්ධාවද සීලෙද එහෙම නැත්නම් සතියේද වඩාගෙන වඩාගෙන ටික ටික ටික ටික ටික ඒකට පුරුදු කරන්න ගියාම පේනවා මේ දේ නිවන හැමදාම එන එක තෑග්ගක් දෙනවා වගේ බාර ගන්න කැමති නැත්තම් ඉතින් මොකද කරන්නේ? ඉතින් ඒක අඬාගෙන ඇවිල්ලා අඬාගෙන යන්න පටන් අරගන්නවා. ඒක සඳහා අජාත අභූත අකත අසංකත කියන ලකුණු හතර වගේම ඒ උදාන පාළියේම ਸਰවචනාංශයේ කරුණාවෙන් විස්තර කරනවා අත්තිබික්කවේ තදායතනං තස්ත නේව ආපෝ නේව පඨවි න වායෝ න තේජෝ මහණෙනි එක ස්ථානයක් තියෙනවා නැත්නම් ආයතනයක් තියෙනවා හරියට චක්කායතන සෝතායතන වගේ එතන මේ පඨවි ආපෝ තේජෝ නැහැ න ආකාසානං ඡායතන න විඥානං ඡායතන න අකින්චඤ්ඤායතන න නේව සංඥා නාසඤ්ඤායතන ඒ අවකාශයේ ඒ කියන්නේ පට ව්‍යාපෝ තේජෝ විහිදිලා තියෙන පරිච්ඡින්න අවකාශයක් නැහැ ඒ කියන්නේ අපි ආස්වාද ප්‍රසවාසයේ වශයෙන් දකින්නේ සම්මුති වශයෙන් ආස්වාද ප්‍රසවාසයේ හොඳට කමඨාන් සුද්ධ කරනකොට අපි විස්තර කරනකොට විස්තර කරන මේක උණුසුමයි සිසිලසක් කම්පනයක් චංචලයක් කියලා හතරමහා ධාතුන් මාර්ගයෙන් ඒ හතරමහා ධාතුන් ගෙවිලා ගෙවිලා ගියාට පස්සේනේ අපිට ආනපනෙ නොදැනෙනවයි කියලා කියන්නේ ඉතින් ඒ නිසා මෙතන ආස්වාද ප්‍රසවාස දෙකක් නැහැ. ආස්වාද ප්‍රසවාසයේ හැලහොල්මන් වශයෙන් පෙන්න පටවියාපෝ තේජෝ කියනෙවත් නැහැ. ඊට පස්සේ ඒ අතරමැද තියෙන හිස් අවකාශ කියන අවකාශයක් නැහැ. ඇත්තටම කියන්නේ නැති වෙන එක නෙවෙයි. ඇත්තටම කියන්නේම ගණන් ගන්න නැති එකයි. ආස්වාද ප්‍රසවාසයෙන් පේනවනම් හොඳයි. නොපෙනෙනවනම් ඒත් හොඳයි. ඒක පඩ ව්‍යාපෝ තේජෝ වශයෙන් පේනවා හොඳයි, නොපෙනෙනවා නම් ඒත් හොඳයි. ඒක නැතුව ඒ ඔක්කොම අයින් වුණාට පස්සේ ඒක තියෙන හිස්තන පේනවනම් හොඳයි, නැත්නම් ඒත් හොඳයි. අහන්නේ විදිහට ඒක කෙරෙහි පවත්තන ආකල්පය මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන தත්වයට ආවොත් නීව පටවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසානං ඡායතන න විඥානං ඡායතන න අකින්චඤ්ඤායතන නේ නේව සංඥා නාසඤ්ඤායතන න ඔබෝ චන්දිම සූර්යා. ඒකෙදි මේ පොළවේ ලෝකේ තියෙන අනිත් දේවලුත් නැහැ. න ඉද ලෝකං න පරලෝකං. මේ ලෝකේ පරලෝකේ වෑත්තේත් නැහැ. අන්න එවැනි ආයතනයක ඒ එතෙන්ට ගියාට පස්සේ මේ මේ බුදුරජාණන්සේ කියාපු දේ තේරුම් අරගෙන උත්සාහ කෙරුවොත් ඒ වෙලාවේදී සම්බන්ධ වෙන්න වෙන්නේ අපේ හිත චකිත වෙන නිසා. නමුත් අරගෙන බැලුවොත් එහෙම ඔබෝ චන්දිම සූර්යා නේව ආගතින් න ගතින් න ඨිතින් න චුතින් පදාන ඒ தත්වෙටපත් වීමක් ඒ කියන්නේ අර හිස් අවකාශෙන් තම ආස්වාස ගෙවලා ඇති කරගන්න මේ தත්වයටපත් වීමක් නෑ ඒක හැමදාම තියෙන එකක් න ඨිතින් එහි නතර වෙලා ඉන්නත් බෑ න චුතින් ඒක කවදාකවත් නැති වෙලා යන්නෙත් නෑ අන්න එහෙම තැනකටපත් වෙන වෙලාවේදී යෝගාවචරගේ තර්ක ක්‍රම සියල්ලම ගෙවිලා යන නිසා යෝගාවචරය මේක කලින් අහලා දෙසරත් තුන්සරක් මේක ප්‍රතික්ෂේප කරලා උන ඕනි ගිනි අගුරක් වෙච්චාවයි කියලා. මේකට යන දවසේදී තමයි ඒ පිළිබඳව නියම දෘෂ්ටි කෝණය ලැබෙන්න හදන්නේ. එතකම්ම මේක පේන්නේ දඬුවමක්, හිතිහැරයක්, නීරස ගතියක්, එපා කරන දෙයක්, මාව පච වෙන දෙයක්, කොන් වෙන දෙයක් රැහෙන් තල්ලු කරන දෙයක් වගේ. මොසාරොච්චන්සි පිටිපන්දලා සාක්ෂි වෙනවා. එහෙම වෙනවා නම් ඒක විශාල සුබ නිමිත්තක් කියලා. මේ සුබ නිමිත්ත වෙනස් වෙන ඒ කියන්නේ අර අසුබ දේ තුල සුබේ දකින්න පටන් අර ගන්න වෙලාව එනකොට ඒ යෝගාවචරයේ කර්ම තේරම ගෙවිලා තියෙන්නත් ඕනේ ඇත්ත වශයෙන්ම කියනවා. ඒ වගේම සත්‍ය ආදී ධර්ම පෙළ ගැහිලා තියෙන්නත් ඕනේ. ඒ වගේම ඊට ඉස්සෙල්ලා මේක හත්තර සැරයක් ඇවිල්ලා මේක ප්‍රතික්ෂේප කරලා තියෙන්නත් ඕනේ. අන්න ඒ වෙලාවක අහම්බ වෙලාවක මේ තුල තියෙනා වූ මේ පිරිච්ච ගතිය, සම්පත්‍ති කර ගතිය, නොසලෙන ගතිය තේරෙන පටන් අරගත්තා. තේරෙන පටන් ගන්නවා. ඒ වෙලාවදී තමයි ඔය මාර්ග සිත්‍යක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් මාර්ගේ ගෙවම් කරලා ඵලචිත්තයකට වැටෙන්නේ. ඒක වෙන වෙලාවෙදී මොනම විදියකින්වත් අත්දකින්නෙක් නැහැ. අත් දකින්නත් දිය වෙලා ගිහිල්ලා. එසා මේ මනුස්සයට තේරෙන්නේ වැඩේ වුණාට පස්සේ ආ මොකද්දෝ වුණා කියලා ඔළුවට ඔන්තට එකක් කවුරු හරි ගැහුවා වගේ තරු විශ්විලා නතරනකට පේනවා මොකක් හරි වෙලා තියෙනවා කියන්නේ. එතෙන්ද එනකම්ම මාර්ග ඥානෙ පහළ වෙන්නේ වුණාට පස්සේ තේනවා මෙතෙක්කල් මේක ප්‍රතික්ෂේප කරනකම් මාර්ග ඥානෙ හරි ගියේ නෑ. අද මම බාරගත්තා ඕන දෙයක් වෙච්චවයි කියලා ගියා. අන්න මේක තමයි මාර්ගය කියලා හරියන්නේ ඵලය ලැබුණාට පස්සේ. එහෙම නැත්නම් මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය පස්සේ නිරෝධ සත්‍ය වැටුණාට පස්සේ තමයි මාර්ග සත්‍ය තේරෙන්නේ. ඊට පස්සේ කියනවා නැවත නැවතත් මේ නිරෝධ සත්‍යයට එන්න නම් අර එතෙක් කරගෙන ගිය වැඩපිළිවෙල නැවත නැවත කරලා කරලා කරලා මේ මාර්ග සත්‍යය තහවුරු කරනකොට මේක අර එදා වගේ හම්බෙකින් නෙවෙයි හිතලා යන්න පුළුවන් දවසට ආවට පස්සේ අපි ඒ කියනවා ඵලය සත්‍ය සාක්ෂාත් කරණය කරනවා නැත්නම් ඵලය වශී කරගන්නවායි කියලා. එතෙන් ගියාට පස්සේ යෝගාවචරයට තේන පටන් අර ගන්නවා මේ ධර්මයේ මෙතෙන්ට එනකන් මේ මේ අහඹ වෙනසට එනකන් සියල්ල තාර්කිකයි. සියල්ල හේතුඵල ධර්ම අනුව යන. ඒවට ආලම්බිත ධර්මයක් තියෙනවා. මෙතෙන්ට එනකොට අනාලම්බිතයි. හේතුඵල ධර්මයේ වැඩ කරන්නේ විස්තර කරන්න බෑ. අනිමිත්තක්. එතකොට ඒක අපවත්තං අනාරම්මණං අනායුවං කියන වචනේ සඳහන්. ඒක ඒ පැවැත්ම අපි හිතන විදිහේ තණ්හාවගේ පැවැත්මක් නෙවෙයි. ඒක පවතින දෙයක් නෑ. චිත්තක්ෂණයකට විතරයි සීමා වෙලා තියෙන්නේ. අනායුවන් අපිට gedera එකතු කරන යන්න රැස් කරගන්න අනම්මනම් මොනවක්වත් කරන්න බෑ. අනිමිත්තං ඒක චිත්තක්ෂණ දෙකකට පවතින නැති නිසා මේකට සංඥාවක් තියන්න පච්ච පඩබැඳිනමත් දාන්න මොනවක්වත් කරන්න වෙන්නේ නෑ. අනේ එතෙන්ට යනකොට තමයි මේ යෝගාචර තේන මේක මේ කියාගන්න බැරිකමයි නිවෙන තියෙන ලක්ෂණය කියන්නේ. ඒක නිසා මිලිඳ ප්‍රශ්න ප්‍රශ්නයේදී ඒ රජුරු අහනකොට මිලිඳු නාගසේන ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේක වචනෙන් නගන්න බෑ මේකට හැඩයක් මේකට ආකාරයක් මේකට නිදර්ශනයක් එහෙම නැත්නම් වයසක් මොන්නම දෙයක් පණවන්න බැරි තත්වයක් මෙතන තියෙන්නේ. ඒ පණවන්න තියෙන දේ සියල්ලම සංස්කාර කියලා ගත්තොත් මෙන්න මේ සංස්කාරණයේ ගෙවන් දෙමින් තමයි මෙතන තියෙන්නේ. අනේ එවැනි තත්ත්ව භාව ප්‍රඥප්තියක් නෙමෙයි. මේ සියල්ල නැති කරන නාස්තික ප්‍රඥප්තිය නෙවෙයි මේ මේ එවැනි තත්ත්වයටපත් වෙච්ච කෙනාට මහමුදේ ඉන්න යොදුන් ගණන් දිග සත්තු වගේ තමයි ਸਰවඥන්සේ පෙන්වන්නේ සෝතාපන්නෝ සෝතාපන්න ඵල සච්ච කිරිය. සකදාගාමි පත්‍ත්‍ච්ච සකදාගාමි ඵල પ્રાપ્ત. අනාගාමි අරිහත් වශයෙන් මේක මේ ශාසනයේ නෛර්යානික ශාසනයේ ලොකු සල්ලං වීමක් ලොකු ළඟා වීමක් විදිහට බුදුහාමුදුරුවෝ මේ පෙන්නලා දීලා කියනවා මෙන්න මෙවැනි දෙයක් එල්ල කරගෙන නම් අපි මහානදම් පුරන්නේ මෙවැනි දෙයක් එල්ල කරනම් අපි යෝගාවචර කම එහෙම නැත්නම් භික්ෂුත්වයේ රකින්නේ එයාට එවැනි තමන්ට කලින් ඒ தત્ත්වේ සාක්ෂාත් කරගත්ත ඒ ආර්යයන් වහන්සේලා පේන්නේ මහ විශාල මේ ළඟාවීමක් ඇති කරගත්ත උතුම් කෙනෙක් වාගේ. නමුත් ඒක ආර්ථික විද්‍යාවෙන් හා සමාජික දේශපාලන පැත්තෙන් නම් කිසිම ආගයක් ආඩම්බරයක් දෙන්න බෑ. නමුත් එතන ගිය බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා සියලු දෙනාම දන්නවා මේක තමයි ඒසේවන්තෝ දුක්ඛස්ස දුක්ඛසන්ත කිරියාය. මේ තමයි දුක ගෙවන් කිරීම. මේකම තමයි බාහ්‍ය දාරුචිරේ වෙනකොට සරුවචනන්සේ සඳහන් කරේ. අර විදියට අපි යම් තැනකදී මේ අජාත වූ අභූත වූ අකත වූ අසංකත වූ මේ ආයතනේ දැනගත්තා නම් ඒක සඳහා ඔය ආනාපානෙ ගෙවන් කරමින් ගිහිල්ලා මනෝ සංස්කාරات ගෙවම් කරලා ගිහිල්ලා මේක සාක්ෂාත් කරලා පස්සේ ඒකේ තියෙන මේක වළංගු බුදුහාදී උත්තරමනාසයේ ගරු කරන දෙයක් ආයතනක් බව දැනගත්තට පස්සේ දකින චිත්තක්ෂණියම දැකීම දැකීම තින් නතර කළොත් නතර කරන්න පුළුවන් නම් දැකීමට ප්‍රතික්‍රියාන කරන්නෙත් නැතුව දැකීම නොවේවා කියලා හිතන්නෙත් නැතුව ඒ අර ඊ타ත්ම ක්‍රමිකව ගිහිලා අවබෝධ කරපු ඒ අජාත භූත తত্ত্বය මේ දැකීමේදී ඇහිීමේදී ගඳ බැලීමේදී රස බැලීමේදී මේ හිතීමේදී සෑම චිත්තක්ෂණ දෙක මැදම තියෙනවා. එක තැනකදී ඒක හරියට දැක්කට පස්සේ ඒ තේරෙන පටන් අර ගන්නවා මේවා හැම තැනකදීම සංස්කාර පුරුද්ද ගන්න වෙලාවෙදි වෙන්නේ අතරමැද තියෙන අපේ හිදස පන්නන එකයි ඒ හිදස හොඳට දකින්නම් ඉතාමත්ම සියුමට මේ කාලය කාල පරාසය පුංචි පුංචි පුංචි පෙති වලට කපනවා. ඒක තමයි සතියෙන් කරන්නේ මම දැන් මෙතන කියලා ඒ චිත්තක්ෂණ වශයෙන් ක්ෂණ සම්පatti වශයෙන් ඊටාත්ම පුංචිවට හැකි අන්තිම විස්තර සහිතව කාලපරාසය දකින්න හදනකොට නැත්තම් අප්‍රමාද වෙන්න හදනකොට ওই සෑම දෙයක්ම අතරමැද චිත්තක්ෂණ දෙකක් මැද වේදනා දෙකක් මැද හුස්ම රැලි දෙකක් මැද මේ පිම්බීමක් හැකිලීමක් මැද වමක් දකුණක් මැද හැම තැනම මේ කියන අජාත වූ අභූත වූ தત્වේ තියෙනවා ඒක හරියට චිත්‍රයක් හඳලා තියෙන canvas එක වගේ ඉතින් චිත්‍රය දිහා බැලුවොත් canvas එක පේන්නේ චිත්‍රය හරහා දැක්කොත් ඒ canvas එක දැක ගන්නවා වගේ මොන්න තරම් සංස්කාර ධර්ම ලෝකේ තිබුණත් ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා හරියට දැනගෙන ඒ වගේ පැටලෙන්නේ නැතුව ප්‍රතික්‍රියා නොකර බැලුවොත් ඒ නිවනේ එහෙම නැත්නම් ඔය කියන සංස්කාරංගේ අභව తත්වයේදී తත්වය පුරාවට පැතිරලා තියෙන දෙයක් ඒක කවදාකවත් මේ වයසකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි උප්පත්තියේ පටන් තිබුණ දෙයක්. මේක හරි විතර අඳුනා ගැනීමේදී අඳුනා ගන්න චිත්තක්ෂණය තමයි ඒ පුද්ගලට විශාල වැදගත්කමක් වෙන හැබැයි ඊට පස්සේ අඳුනගත්තට පස්සේ ඒකත් මහ ලොකු දෙයක් නෙවෙයි. ඒක නිසා සෙන් බුද්ධ ආගමේ සඳහන් කරනකොට කියනවා සාමාන්‍යයෙන් පෘථග්ජනය අන්ධ පෘථග්ජනය කන්දක් තියා බලනකොට එයාට කන්ද කන්ද තමයි කියලා. නමුත් අවබෝධ කරන චිත්තක්ෂණයේදී කන්ද තවදුරටත් කන්ද නෙවෙයි. ඒ විනිවිද බලන්න පුළුවන් නමුත් අවබෝධ කරලා පස්සේ ආයෙත් කන්ද කන්දම තමයි. ඒක නිසා මේ මහා විශාල සත්තු මේ මහමුදේ හිටියට ඒක සතෙක්වත් ඇවිල්ලා පේන්නේ ඉන්නේ නැහැ. මෙන්න මේ මම ඒ කට්ටිය ආයතර ස්වභාවික සාමාන්‍ය සත්තු කාණ්ඩ වගේපත් වෙනවා. නමුත් මේ පුද්ගලයන්ගේ ආකල්ප සම්පත්තිය එහෙම නැත්නම් ඒ ශාසනය පිළිබඳ තියෙන අගය ආඩම්බරේ විශාල වෙනසක් සිද්ධ වෙනවා එකම දෙයයි තියෙන්නේ ඒක නොවිච්ච කෙනා රැස් කිරීමට යනවා මේ කෙනා ඒ ගෙවන් දැමීමට ඒ නැත්නම් අතහැර දැමීමේ කටයුත්තකට යනවා ඉතින් ඒ නිසා මේ පුද්ගලයාට ඒ අර කියන නිබ්බිදාව සාක්ෂාත් කරපේකනාට මේ සංස්කාර තිබුණයි කියලා ඒ කවදාකවත් කරදරයක් නැහැ. ඒ දකින හැම දෙයකටම අර භාවනා කරන කාලේ පුරුදු කරපු මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා කරේ දමා ගන්න නැතුව යන ශිල්පේ දන්න නිසා ඒ පුද්ගලයාට සංස්කාර දකිනකොට අර භූතය දකිනකොට වගේ බයක් වෙන්න දෙයක් නෑ අපි දන්නවා මේ භූතය එන්නේ මේ සත්‍ය ලෝකේ තියෙන බවට පෙන්වන්න දෙන නිමිත්තක් වශයෙන් පමණයි ඒක නිසා යම් කිසි පරිසරයක යම් කිසි ශාසනයක ඒ වගේ සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් ආදී ඵල પ્રાપ્ત පුද්ගලයෝ වඩා ඉන්නවනම් එයත්න්ගේ විහිතනේ සෞඛ්‍ය සම්පන්න ආවේග අනික් අතට ලොකු පූර්වාදර්ශයක් වෙනවා මේ ගමන යන්න එහෙම නැත්නම් ලෝකායත විශ්යන්ගෙන් නම් කවදාකවත් මේක හුස් ඉස්මතු කරලා පෙන්වන්නේ ඒ නිසා මේක කරලා නැත්නම් මේක කරන ගමන් ආයෙත් ගිල ලෝකායත විශ්යන් වලට යනවායි කියලා කියන්නේ ආයෙත් අර හොද හොදා මඩේ දානවා වගේ. නමුත් ඉතින් එකපාරම එක හැල්මටම එහෙම ගිහිල්ලා කරනවා කළ යුතුයමයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ටික ටික ටික ටික හරි කමක් නැහැ. ඒ અભීත භාවය නැත්නම් ප්‍රතිශක්තිය එහෙම නැත්නම් මේ උපේක්ෂාව එහෙම නැත්නම් මේ දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි බලාගෙන යන යහ දැක්ම ඉස්සරහට යනකොට යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා ඒකේ මේ අර බඩදරුවම කෙනෙක් වගේ ප්‍රසූතියට සූදානම් කරන ගතියක්. ඉතින් ඒක යනකොට නම් ඇත්තටම තේරෙන්නේ ගියාට පස්සේ යම් කිසි දවසක වෙනසක් වුණාට පස්සේ තේරෙනවා මේක පෙළ ගැහිගෙන ආපු ආකාරය. යා වෙන්නේ ඉස්සල්ලා ඒක Tamande ඒක හැංගීමක් නැතිකම නිසා නමුත් යම් දවසක වෙනසක් ඇති වුණාට පස්සේ හැල්ල බලනකොට පේනවා මේක ඇති වෙච්ච පාර ඒකයි සරුවචනාංශේ මේ නිවන දැක්කට පස්සේ තමයි මාර්ග සත්‍ය පෙන්වන්නේ මාර්ග සත්‍ය අරහගිල තමයි නිවන් දකින්නේ නමුත් තමන්ට මේ හරි ගියාට පස්සේ තමයි මේකයි හරි පාර කියලා කියන්න පුළුවන්. ඒ වුණත් කියනවා තමන් ඒ හරි පාරේ ගිහිල්ලා හරි ගියාට තව කෙනෙකුට ඒක හරි පාර නොවෙන්න ඉඩ තියෙනවා. එයාගේ කෙලස් ගැටේ වෙනස් නිසා. ඒ නිසා ඒ ආටත් කියලා දෙනකොට බුදුහාමුදුරු කියපු පාරම තමයි කියන්නේ. නමුත් ඒ කොයි භාෂාවෙන් කිව්වත් ඒ පුද්ගලයා උත්සාහ කරනකොට කරනකොට තමන්ගේ පෙත තමන් සකස් කරගන්නවා. ඒ නිසා ධර්ම විනය වෙනසක් අපි කරන්න යන්නේ සම්මතානුකූලව කියලා දෙනවා. තම තමන්ට වැටහෙන ආකාරයෙන් තම තමන් යන පමණින් දැනගන්නේ කියලා උත්සාහයයි ඒ ධර්ම ඥානයයි ඒ වගේම අර අවස්ථාව ප්‍රස්ථාව එහෙම නැත්නම් ක්ෂණ සම්පත්‍යයි එකතු වෙච්ච වෙලාවක ඒ කියන නෙළුම් මිලක මල් පිපෙන්න වගේ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ ඒක අපතුලින් සාක්ෂාත් වෙන්න. එහෙම නැත්නම් අපතුලින් ඒක ක්‍රියාත්මක වෙන්න කටයුතු කරනවා. ඒ කරන ගමන් අපි වැඩ කරන විශාල ශාසනයක බවත් මේකෙදි කවදාකවත් ඒ නෙළුම් විලේ නෙළුම් වල හිගයක් ඇති වෙලා නැහැ. නමුත් දැක්කේ නැත්තේ මොකද්ද? Taman තාම වතුර යට ඉන්නවා නම් උඩ පිපිච්ච නෙළුම් පේන්නේ. ඒ නිසා කවදා හෝ ඒ Taman වතුරින් උඩට ඇවිල්ලා ඉර පෑවුවට පස්සේ Tamanට තේරෙයි ඒ නෙළුම් විලේ තවත් නෙළුම් තියෙනවායි කියලා අන්න එවැනි නෙළුමක් බවටපත් වෙන්න මේ ධර්මයේ එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාවත් අපේ දේශනා මාලාවේ නිමාවත් සටහන් කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැයකමාරක විතර කාලයක් කරන් තිනවා ධර්මදේශනාව සඳහා. ඉතින් පුරුදු පරිදි මම ආරාධනා කරනවා මේ සම්බන්ධව කිවිතු කළ යුතු යමක් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අපි සාකච්ඡා කරලා ඊට පස්සේ දේශනා સમાප්තිය අනුමೋದනා ශීර්ෂයෙන් સમાප්ත කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ශාසනයෙන් නිවන් දකින්න සම්බුත් ශාසනයෙන් නිවන් දකින්න සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් වෙන සතර අවස්ථාවක් අවබෝධ කරගන්න වෙනවා අපි ඒ අවස්ථාවන් හතර පරිපෙළකට සමාන කළොත් අඩි හතරක් නගින කෙනෙක් මයික් එකට කතා කරන්න පඩි හතරක් නගින කෙනෙක් විදිහට පඩි හතරකට සමාන කරොත් පළවෙනි එක සෝවාන් මාර්ගය දෙක 3 4 සතරදාගාමි අනාදිගාමි හරිහත් කියලා පළවෙනි අවස්ථාවටපත් වෙච්ච කෙනෙක් ඉන් පස්සේ ආපහු අපිට හැම වෙලාවෙම අපි මුල ඉඳන්නේ පටන් ගන්නෙ ආපහු ආරම්භය බිඳුවෙන් පටන් ගන්න කියලා සාමින්හන්සේ කියලා දෙන්නේ අපිට. එතකොට දැන් දෙවෙනි අවස්ථාවට යන කෙනෙකුට නැත්නම් තුන්වෙනි අවස්ථාවට ඉන් උඩහට යන කෙනෙකුට එක එක්පන මෙතෙන්ට යන්න බැහැ නේද පඩිපෙලකට සමාන කරොත් පළවෙනි එක ස්පර්ශ කරගෙන එයින් එහාට යන්න වෙන්නේ එහෙමද එහෙම නැතුව සම්බුදුරජාණන් වහන්සේ එකම රාත්‍රියක සම්බුද්ධත්වයට පත් වුණා කියන කොටත් ඔය හතර ඒ විදිහට පව කරගෙන යනව නේද යනව නේද කියන ගැටලුව මට පොඩ්ඩක් විසඳ ගන්න ඕනේ මොකද අර දාරුචීරිය කතාවෙද්දී දිත්තේ දිත්තමත්සං සුතේ සුතමත්සං මුතේ මුතමත්සං විඤ්ඤාතේ විඤ්ඤාතමත්සං කියනකොට දාරුචීරි හාමුදුරුව රහත් වුණා කියනකොට ඔය හතර අවස්ථාව කොහොමද අපි කලපගන්නේ අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ යන කාලේ අපි දන්න අවුරුද්දක් ඉඳලා අවුරුද්දට පස්සේ විභාගේ තියලා පාස් වෙච්ච කට්ටිය ඊගා පන්තියට දාන ඊට පස්සේ ආය අවුරුද්දක් තියලා ආයෙ විභාගයක් තියලා විකාර දාන ඩබල් ප්‍රොමෝෂන් කියලා එකක් අහලා තියෙනවා නේද නැත්නම් දක්ෂ නම් එක විභාග පන්තින දෙකේ ඉඳලා හතර පන්තිර දාන. අර වගේ තමයි ඔක ට්‍රිබල් ප්‍රොමෝෂන් තමයි. මේ මේකත් වළංගුයි. සෝවාන් සකදාගාමී අනාගාමීත් වළංගුයි. ඒ වගේම කෙලිම පළවෙනි සැරේම සෝවාන් සකදාගාමී තත්ත්වෙම යන්නත් ඉතිරිසිය. ඊට පස්සේ සෝවාන් වෙච්ච එකන උත්සාහ කරනකොට කෙලිම රහත් වෙන්නත් පුළුවන්. ඊ අතරමැද මේ මට්ටම් තර්කයටම යට කරන්න බෑ විවුර්ත ධර්මයක්. ඉතින් මේකෙදී මෑතකදී ආව ප්‍රශ්නයක් තමයි ඒ කියන්නේ ඔය සෙන් බුද්ධ ආගමේ සටෝරි කියලා එකක් උගන්වන. ඒ කියන්නේ කොයි වෙලාවකරි පුංචි ඥානයක් පුපුරනවා. රබර් ටැප් පුපුරා වගේ ඥානයක් පහන එක සමානලට මාර්ග ඥානයක් වෙන්න පුළුවන්. නැත්නම් මේ විපස්සනා ඥානයක් වෙනවා. නමුත් ඒ පුද්ගලට තේරෙනවා දැන්. දැන් මට්ටමට ගියයි කියලා. ඉතින් අපෝ එන්න පුළුවන් මාර්ග ඥානයක් එන්නේ නැහනේ. ඒ මට්ටමේ හිටිනවා. ඒ නිසා ඒ පුපුරන වෙලාව රබර් ටැප් පුපුරනා වගේ ක්වික් එන්ලයිටන්මන්ට් කියලා කියන්නේ එකවරම නිවන් ලබනවා. ඒ ක්‍රමික පැයටක් කියන්න බෑ. ඒක හැරෙම යාට තේරෙන පටන් ගන්න. ඉතින් ඒක කියනවා මේ නිවනට ওই තරම් පොරකණ්ඩ ඕනේ නෑ. ක්‍රමයක් නෑ. වැඩ කරගෙන යනකොට ඔක එයි. ඕකන මේ ක්‍රම නෑ. ඉතින් quick enlightenment කියලා. ඉතින් සමත භාවනා කරන කට්ටිය මේ ක්‍රමයට කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ එහෙම නෑ. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ කියලා විපස්සනා කරලා මේ සීරීස් එක ඉවර කරන්න ඕනේ කියලා. නමුත් මේ ශාසනය මේ දෙකම වළංගුයි. quick enlightenment එකකුත් තියෙනවා. ඒ කියන්නේ පිටුනට පස්සේ රබරට වත ආලෝක මේ රස්නේ වෙච්ච ගමන් ඒක කාඩ පුපුරනවා. පුපුරන්න ඉස්සෙල්ලා ලොකු කතාවක් තියෙනක වෙනම කතාවක්. පුපුරනවා පුපුරනවා. ඉතින් මේ ගැන කියනකොට එක්කෙනෙක් මට කතා කරලා කිව්වා මේකෙදී සුත්ත නිපාතේ කියලා අපේ තියෙන ඔය ත්‍රිපිටකයේ කුද්දක නිකාට අයිති පුංචි පුතක්. ඒකේ තියෙන ඔක්කොගෙම එකතු වෙච්ච පුංචි පුංචි ඉතාමත්ම රසවත් එහෙම නැත්නම් හුඟාක්ම සාන්ද්‍ර ආහාර වගේ පහරායන වර්ග අටක වර්ග වගේ තාමත්ම දාර්ශනික කොටස් එකතු කරලා හදපු පොතක්. ඒක තමයි මේ රත්න සූත්‍රයේ තියෙන, ඒක තමයි මංගල සූත්‍රයේ තියෙන. ඒ වගේ සමානලාට සාමාන්‍ය සූත්‍ර වගේකුත් තියෙනවා. මේ සුත්තනිපාතේ කියවන කිසිම තැනක සෝවාන් සකදාගාම අනාගාමී කතාවක් නැහැ. නිවන් බණ ඇව්ව රහත් උනා. එච්චරයි. ආයේ අතරමැද මොකක්වත් නැහැ. ඉතින් සූත්‍ර පිටකයට එනකොට සෝවාන් සකදාගාම අනාගාමී අරිහත් තියෙනවා. විසුද්ධි මාර්ගයට එනකොට සත්ත්ව විසුද්ධි අට්ඨරස විපස්සනා අට්ඨරස නෙමෙයි ඕ නවමා විපස්සනා අට්ඨරස සෝලස ඥාන තව කැඩලා ගිහිල්ලා ඊට පස්සේ තවත් ගුරුවරු කියනවා මේ එක එක ඥානයක් තුනට තුනට කඩන්න පුළුවන් කියලා. ඉතින් එnde end end end මේක තව කොච්චර ඥාන වලට යයිද කියලා කියන්න බෑ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ අර අරකත් තාම තියෙනවා. එnde end end end අපි අපේ ජීනේ කෝ විචාර බුද්ධි අඩු වෙලා එහෙම නැත්නම් පිං මදි වෙලා එහෙම නැත්නම් ක්‍රමයේ පිළිබඳව අපිට ඍජු මාර්ග නැති නිසා අපි අන්තිම බස් එකේ යන්න හදන්නේ. නමුත් ඉන්ටර්සිටි බස් තියෙනවා. ඉඳපු එහෙම නැත්නම් ඔය මේ ඉස්සර තියෙන අර මේ ඉස්කෝලේ මොනවාද මේ උගන්වන කට්ටිය රාජකාරී කරන කට්ටියට මේ මේ වොරන්ට් හම්බෙන්නේ. මාස මාස 3කට සැරයක් ට්‍රේන් ට්‍රිප් එකක් හම්බ වෙනවා. ට්‍රේන් ට්‍රිප් තුනක් එකතු කරාම ප්ලේන් ට්‍රිප් එකක් හම්බ වෙනවා. දැන් ඒව නෑ මං හිතන්නේ. නෑ ඒ ක්‍රම නෑ. ඉතින් මේ වගේ විවිධ ක්‍රම තියෙනවා. මුති අපිට තියෙන විවිධත්වයටත් ඉඳ තියාගෙන අපි හේතු සම්පන්න වුණා නම් ඵල ලැබෙයි. අඩු ගානේ එකට එකට හේතු තියෙනවා කියන එක තමයි විපස්සනා උගන්වන්නේ. ඔබ මෙච්චරක් කරොත් ඒකට ප්‍රතිඵල හම්බ වෙනවා. යක්ක තැනකට ගියාට පස්සේ ආපහු නොයන ආකාර ප්‍රතිඵල හම්බ වෙනවා. ඒවට අපි කියනවා මාර්ග ඥාන කියලා. අනිත් ඒවා යනවා එනවා. ඉහළ පහළ යන නිසා මේ දෙකම විවෘත කරගෙන යන එක තමයි අපි අපිට ප්‍රශ්නයක් ඇති නොකර ගැනීම සඳහා කරන්න තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ අපි දැන් සෝවන් වුණා. අපි සම්මත වශයෙන් ගත්තොත් ඊට පස්සේ ඊගාට මොකද කරන්නේ? ඒ සෝවන් මාර්ග සෝවන් දැන් ඔය මේ ලොකු ස්වාමීන් වහන්සේගේ ඇත්තෝ කරන්නේ එහෙම වුණාට පස්සේ ඒක නැවත නැවත වශී කරලා කරලා කරලා කරලා නැත්තම් අපි සාමාන්‍යයෙන් කියන්නේ ඵල සමාපත්තිය වශී කරලා කරලා කරලා ඒක හොඳට තහවුරු කරලා ඒ සෝවන් මාර්ග ඵලය මට පැයකට දෙකකට තුනකට හතරකට වශයෙන් හොඳට ඕන වෙලාවක් කරන්න පුළුවන් තරමට මේක ඉස්සලා අහම්බෙන් සිද්ධ වෙච්ච එක හිතලා කරන මට්ටමට හදනවා. හැදුවට පස්සේ ටික කාලයක් ඒක නිකන් හරියට වෙච්ච දේ බුද්ධ විඳගෙන වගේ ඉන්නකොට ඒ බුදුරට හිතෙනවනම් ඒක ආම්බයක් හිතෙනවනම් ඉස්සරහට යන්න ඕන කියලා ආයසරයක් ආනාපානෙ මුල ඉඳලා පටන් ගන්න. පටන් ගන්න කෙරුවට පස්සේ ඒ හරියටම ආධුනිකයෙකුගේ පටන් ගන්න. නමුත් කරන කරන වෙලාවේ අටුවාචාරින් වහන්සලා පොඩි මතක් කරනවා නාම රූප පරිච්ඡේද පච්චේ පරිකා සම්මස්සන ඥාන කරන්න වෙන්නේ. යා පටන් ගන්නකොටම උද්‍යප්පේ මට්ටමෙන් තමයි පටන් ගන්න. ඒක සමහර විටක මේ ක්ලූ එකක් වෙනවා මට අර පිටිය සකස් කරන වැඩ ඕන යන්න පුළුවන් කියලා. නමුත් ලොකු ස්වාමීන් වහන්සේත් පිළිගන්නවා එහෙම නැත්නම් ඕනම කෙනෙක් පිළිගන්නවා සෝවාන් මාර්ග ඥානය නැවත නැවතත් වශී කරනකොට ඒ පුද්ගලයේ වශීකෘත්‍ය හරහා සකදාගාමි මාර්ගපත්‍රයටපත් වෙන්න ඉඩ තියෙනවා. මොකද සකදාගාමි මාර්ගය ඊටාම පුංචි වෙනසක් ඇති කරන්නේ. සෝවාන් වෙනකොට විශාල කෙලස් ගණන් කපන නිසා අපි ආර්ය භූමියටපත් කරනකොට බුදුරජාණන්ස් කියනවා මහ පොළවේ තියෙන වැලි නියපිටකට නියපිටකට නියපිටකට ගන්න වැලිත් අතර සමාන වගේ තමයි සෝවාන් මාර්ගයේ මහ පොළව හා සමාන කොටසක් ඉවර කරනවා නියපිටකට තනන් ටිකක් විතර ඉතුරු වෙන්නේ කියලා. නමුත් ඒ වගේ ලොකු වෙනසක් නැහැ සෝවාන් ඉඳලා සකදාගාමී වෙනකොට. එතකොට මේ පුද්ගලයාට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මම මේ සෝවාන් මාර්ග ඥානය නැවත ලැබුවද නැත්නම් සකදාගාමී මාර්ගය ලැබුණාද කියලා. ඒක විසඳන්න ක්‍රමයක් නැහැ. ඊට පස්සේ හැබැයි සකදාගාමි මාර්ගයදලා අනාගාමි මාර්ගයට විශාල පිම්මක් තියෙනවා. ඒක කැපිපේන වෙනසක් මොකද කාමරාගපටික දෙකම කඩලා යනවා. ඊට පස්සේ අනාගාමීතර රහත් වෙනකොට උද්දම් භාගයේ සංයෝජන පහක් කැඩලා යන නිසා එතනත් ලොකු ගැප් එකක් තියෙනවා. ඉතින් නිසා ඔය පළවෙනි ඥානය සහ දෙවෙනි ඥානය අතර මූල ධර්ම අනුව හෝ ප්‍රායෝගිකව හරි අමාරු වෙනසක් ලන්න. අපි මේ සෝවාන් මාර්ග ඥානෙම නැවත නැවතටපත් වෙනවද නැත්නම් ওই අතරමැදි සකදාගාමී මාර්ගය සම්පූර්ණ වුණාද කියන එක පුළුවන් තරම් කියනවා මේකෙදි පටලවා ගැනීම අඩු කිරීමට අව탁සිරු කරන්න කියලා. අව탁සිරු කරන මේ සෝවාන් මාර්ගෙමයි සකදාගාමී නෙවෙන්න ඉඩ තියෙන කියලා අව탁සිරු කරන කරගෙන යනකොට ඒක වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒව නිකන් අර මේ safety first method එක වරද්ද ගන්න තියෙන අඩු වරද්ද ගැනීම සඳහා කරන ක්‍රමයි. ඉතින් ඒක මේ මහසි සයිඩුගේ පොත්වලත් විස්තර කරනවා. පළවෙනි මාර්ගයේ ඉඳලා දෙවෙනි මාර්ගයට යනකොට ඒකේ අතර වෙනස හුඟක් අඩුයි. ඒ නිසා හොයාගන්න අමාරුයි. අපි ලොකු සංසිත් කියලා කියනවා මාර්ග පළවෙනි මාර්ග ඥානේ වශී කරනකොට ඒක දෙවෙනි මාර්ග ඥානේද පළවෙනි මාර්ගයේ මාර්ගයේ වශී ඥානේද කියලා හුඟක් අමාරුයි. ගුරුවරයෙකුට හෝ ආධුනිකයෙකුට හුඟක් අමාරුයි. මොකද අත්දැකීම් නැහැ. නමුත් ඒක අහ කියන්නේ ඉතින් අර බුරුමේ ඉන්නකොට එකක් කියනවා මේ කතාවක් කියනවා නිකන් මේකට අදාළ එකක්. ඒ සයිඩෝගාව භාවනා කර මම මේ කට කතාවක් අහලා තියෙනවා. වෙච්ච දේ මම දැක්කේ නෑ. ඒ මනුස්සයා මේ මං වගේ පිට රටකින් ගිහිල්ලා ඇවිල්ලා භාවනා කරලා පස්සේ තමන්ගේ රටට ගිහිල්ලා සයිඩෝ කියලා තියෙනවා දැන් කමටහන් දෙන්නේ කියලා. ඉතින් එයා ගිහිල්ලා භාවනා කරනවා. කරවලා තිනවා කරවල ඉන්නකොට මෙයාට හිතලා තිනවා දැන් මේක මටත් දැන් විවේකී ඕනේ කියලා ආයෙ සයිඩුගෙන් වෙලාවක් ගන්න ගිහිල්ලා තිනවා පණිතරාමෙට ගිහිල්ලා කියලා තියෙනවා මේ භාවනා කරන්න ඕනේ. ඊට පස්සේ කියලා තියෙනවා හොඳයි කරන්න කියලා. ඉතින් මෙයා ගිහිල්ල ඉවරලා දැන් අර සයදොත් පිළි අරගෙන තිබුණ නිසා එයා හිතලා තියෙනවා මට දැන් ගිය ගමන්ම මට පුළුවන් වෙයි ඒ අඩු ගානේ පිම්බි මැකිලිම අල්ල ගන්න. නැත්තම් මට සත්‍යක් මං කරන සතිය හිටින්නේ කියලා මම ගියාලු හරියන්නේ නැතිව. මොන විදියෙන්වත් පිම්බි මැකිලිම අහුවෙන්නෙත් නැහැ. සක්මන හරියන්නෙත් නැහැ. ඒ සයිඩර් කියලා කළා ස්වාමීන් වහන්සේ මම බලාගෙන ආවේ නම් නිකන් මේ එක පාරක් ගිය පාර දෙවෙනි සැරේ යන්නේ කනේ බෑ ඊට පස්සේ කළා ඔය ප්ලේන් එකේ ආපු නිසා ජෙට් ලැග් එකක් එන්න තියෙනවා කලබල වෙන්න එපා හිමිට කරන්න කියලා දෙවෙනි සැරේත් ගියාලු ඊට මෙයා දවස් දෙක තුනක් කමටහන් සුද්ධ කරන්නත් ගියේ නැතිලු මොකද කියන්නව දෙයක් නැතිලු මොනම තාලෙන්වත් නැතිලු සත්‍යයක් පිළිටන්නේ ඒ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ වුණට මෙයාට හරි පුදුමාකාර චිත්ත පීඩාවක් ඇවිල්ලා තියෙනවා මම මේ අනුන්ටත් උගන්වනවා ඒ වුණාට මට සතියෙන්නේ මට සමාධිය එන්නේත් නැහැ. ඊට පස්සේ ගිහිල්ලා සායරට කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මෙහෙමයි මම නිදිපත භාවනා කරනවා හරියන්නේ නැහැ කියලා. ඒකෝලේ තමන් දිගට කරගෙන යන්නේ කියලා. ඊටසේ මෙයා චීනු කරගත්තලු ගෙදර යන. ඒ කියන්නේ කිසි දෙයක්ම බලාපොරොත්තු තියන්න බෑ එන්නේ එන්නේ වැටෙනවා. ඊට පස්සේ ගිහිල්ලා ඉවරලා කමටහල් ලියන අපි යනවා පොතේ. ඉතින් මෙහෙම පොත තියාන තමයි කියවන්නේ වචනයක්වත් පිටපොට යන්න බෑ. හරියටම වචන කියන වචනට එතනම විනිශ්චය දෙනවා. අපිට හිත හිත කියන්න දෙන්නේ නැහැ එතන. ඉතින් මේ මේව කියනකොට මෙයාට සයිඩුගේ මූණ දිහා බලන්න බැරිලු. ලැජ්ජාවට ලැජ්ජාව කියන්නේ දැන් කඳුළු වැටෙනවා. මුළු ඇඟම වේදනයි කිසිම සතියක් නැහැ. ඉතින් මෙහෙම මූණ බිම වාඩි වෙලා දැන් සයිඩෝ ඉන්නේ ආසනේ මූණේ මූණ වහගෙන පොතෙන් ඊට පස්සේ කළෝ ස්වාමීන් වහන්සේ මම තීන්දුව කරා මං ආපහු යනවායි කියලා එහෙම ගල් වුණාලු මනුස්සයා ඒ කියන්නේ හිතුවේ නැතුළු කවදාකවත් මට මෙහෙම අපහසුතාවකටපත් වෙයි කියලා ඒ තරම් ලේසි කියලා ඉතින් කියනවා මම දන්නේ ඇත්තද කියලා සායඩෝ බිමට බැහැලා පොත යටින් ඔළුව දාලා කිව්වලු භාවනාව දියුණු වෙනවා කිව්වා කියන්නේ ඒ තැනට ගියේ කන හිතන්නේ ඊගාව සැරේ කෙලින්ම ලිෆ්ට් එකක් හම්බ වෙනවා යයි කියලා. ආය හොම්බෙන් අරිනවා. ඔක්කොටම නෙවෙයි ඔක්කොටම නෙවෙයි ආයසරයක් ඥානයක් දෙන්න අරිට වැඩිය පොල් කටුවෙලින් ඇදලා තමයි ගන්න. වෙනම වැඩි. නෑ වැඩි ඉහළ ඥානයක් ගන්න ඉහළ දුකක් දෙනවා. එච්චර තමයි මෙතන ගනුදෙනු තියෙන්නේ. අපි දුක එනකොට පස්ස ගැහුවා නම් ඒ කියන්නේ ඥානෙ එපයි කියන එක තමයි. ඒ නිසා මේ බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ භාවනාවේදී විපස්සනාදී දුකක් ආවනම් ශිර දෙව්දුව ගැට වැඩියා කියලා හිතාගන්න දැන් මේ එහා පැත්තේ තියෙන විසස්සන විපස්සනා ඥානය. අපි නැගිටලා ගියයි කියලා කියන්නේ පයින් ගැවුවා තමයි. මහසීසයිඩෝක කියනවා හැම වෙලාවෙදීම උසස් විපස්සනා ඥානයක් එන්නේ මීට වැඩිය වැඩි දුකකට පාංගු කරලා. ඒ කියන්නේ මෙතන අපි අවබෝධ කරන්නේ දුක්ඛ සත්‍යය. ඉතින් අපි මේ සැප පහසු ගැන ප්‍රාර්ථනා කරාට අනම්මන සැලසුම් කරාට තමන් ඒව මේ මේ අමතර ලාභයට ගන්න නරකයි. දවසින් දවස දවසින් දවස දැරීමේ ශක්තිය උපේක්ෂාසිතේ වැඩෙනවනේ ඒක තමන්ටයි ලාභේ. රණ්ඩු කර කර ඉඳලා අපි මේ පහසුකම් ඉල්ලුවාට ඒක ඒක මාරපාක්ෂිකයි. ඒක කෙලෙස් වලින් වඩන්නේ. ඉතින් ඒ නිසා ඒක මේ මොකද්ද කියන්නේ? සමාජික මට්ටමකින් හෝ අනම්මනම් බැලිලක් නැහැ. තමන් දැනගන්න ඕනේ මේ සංසාරේ ගෙවම් කරන්න නම් දුක්ඛ සත්‍යමයි අවබෝධ කරන්නේ. අනිමිත්ත සමාධිය පිළිබඳව නිමිති නෑ. නිමිත්ත නැති වෙනකොට සමාධියක් කියලා බාර ගන්න කලබල වෙන්න එපා. දැන් අපිට වෙලා තියෙන නිමිත්තක් නැති වෙච්චාම කම්ප්ලේන් දාන්න පොලි උසාවියට යන්න හදනවා. දැන් භාවනා කරන්නේ කිව්ව නිමිත්තට දැන් මොකද කරන්නේ කියලා අහනවා. මොකද නෑ නිමිත්ත සමාධියට වැඩි හොඳ අනිමිත්ත සමාධිය කියලා හිතාගත්තම ඉවරයි. ඉතින් ඒ සඳහා ආකල්පෙම වෙනසක් ඕනේ. වෙනස වෙන්න කර්මක වෙන්න ඕනේ. එතකම්ම අපි කියනවා මේ දැන් භාවනා කරන්න කිව්වා නිමිත්ත නැහැ. දැන් එහෙනම් බම්බු ගහපන් කියලා ගුරුවරයාටත් බැනලා යනවා. ඉතින් ඒ පඬිසාතෙන් අහනවා මොකද්ද ඕනේ කියලා අහනවා ඊට පස්සේ. දැන් මන්ට බබලා හිටියා ස්වාමීන් වහන්සේ ආනාපානෙ දැන් මොකද කරන්නේ? දැන් ඔයා ආවේ මොකටද මොනද ඕනේ කරන්නේ? ඕකට තමයි ආවේ හම්බෙලා තියෙන ඕක තමයි හිටපන් කියලා කියන්නේ නැතුව මොනවද ඉල්ලන්නේ කියලා අහනවා. ඒ නිසා ඒ කමඨාන් සුද්ධ කිටලෙදී අර වෙන භාෂාවක් උගන්වනවා වගේ. ඕනම කෙනෙකුට දෙවෙනි භාෂාව උගන්වන්න ගියාම පොඩි පළවෙනි භාෂාව වගේ නෙවෙයි. ඒක හරිය වෙහෙස කරයි. ඉතින් මොකද කරන්නේ? ඉතින් ඒ නිසා කර්මස්ථානාචාරවල කිසිම පහසුකම සුසුකම බලන්නේ මෙන්න මේ පාරේ මෙන්න මේ විදිහට ගුණ ඉස්සරහට දාලා කරත්ත පිටිපස්සේ තියන ඵලයක්. ගුණ ඉස්සර කරන්න යන්න එපා. හරි අමාරුයි. ඒක නිසා දත් ගලවන්න යනවා වගේ කියලා කියන්නේ. කමටහන් සුද්ධ කරන්න නිනකොට පොලිමේ සයිඩෝ කියන්නේ දන්නවා. ඉතින් ඇතුළට ගියාට පස්සේ තීනවා ඩ්‍රස් කාලා අල්ලනවා. ඒ නිසා නිකම් දාඩිය දානවා. මොකද හරියට මේ වැරද්දක් කරපු මිනිස්සෙක් අල්ලගෙන වගේ තමයි කමටහන් සුද්ධ කරන්න ගියා. නමුත් ඒ කරන්න හදන්නේ අපේ මතිමතාන්තර වලින් සත්‍ය පහක වැඩක් නැහැ. වෙච්ච දේ වෙච්ච හැටියට කියපන්. එතකොට උඹටම තේරෙයි කියලා. ඉතින් අපි කරන්නේ හැම වෙලාවෙම මේක සම්මුතියට දාලා තමයි කතා කරන්නේ. પરමාර්ථ දාලා කතා කරන්න අපිට තේරෙන්නෙම නැහැ. ඉතින් ඒක මොකද අපි අපේ ඌරුව හැබැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් දික්තේ දික්ත මත්තං සුතේ සුතමත්තං උතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන தത്വයට එන්න විශාල වශයෙන් භාවනාව දියුණු කළා ගැඹුරු தത്വයකට එන්න ඕන. නමුත් දැන් අපි ගිහියන් හැටියට පුහුදුන් පුද්ගලයන් හැටියට මේ ඉන්ද්‍රියන් හයට එන අරමුණු කෙරෙහි ස්වභාවයෙන්ම ඇලෙන ගැටෙන ස්වභාවයක් තියෙනවා. අර භාවනාමය ඥානයකින් අර தത്വෙට එනකන් මේ ඇලෙන ස්වභාව ගැටෙන ස්වභාවය අඩු කර ගැනීම සඳහා අපි දැන් මේ ඇලෙන ගැටෙන මේ උපාදානිය බොහෝ වෙලාවට සිඳුනා කියලා මම හිතන්නේ වේදනාව සංඥාව සංස්කාර නිසා ඒ නිසා ස්වාමින් වහන්සේ අපි භාවනාමය කටයුතු කරන්නේ නැති වෙලාවල් වලට අපි වේදනාව සංඥාව සංස්කාර අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කිරීම කරනවා නම් අර අර ස්වභාවයට පත්වීම ටිකක් හෝ අඩු වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි මෙනෙහි කිරීම සංස්කාරයක් කියලා කිව්වොත් මොකද කියන්නේ? ස්වාමීන් වහන්සේ කියන උත්තරයක් නෑ. ඈ? අපි දැන් සංස්කාර නැති කරන්න හදාන්නේ. සංස්කාර නැති කරන සංස්කාරයක්ම කෙරුවොත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා කියන්නේ සංස්කාරයක්නේ. මේක නැති දෙයක් දාන්න හදන එකක් නේ. මුදේශයක තේරෙන එක වෙනම දෙයක් නමුත් ඒකට පටවන්න හදන එක ඒක නෙවෙයි. නමුත් පළවෙනිම වාක්‍ය මාත්‍ය පටන් අරගත්තේ මේ දිත්තේ දිට මත්තන් අමාරුයි, සුතේ සුත මත්තන් අමාරුයි, මුතේ මුත මත්තන් අමාරුයි, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් අමාරුයි කියලා නම් සරුවචාන්ස කියනවා ඒක තමයි ප්‍රകൃතිය කියන්නේ. ඒක භාවනාවේ ලැබෙන එකක් නෙමෙයි. ඒක තමයි ප්‍රകൃතිය. ඒකට ආලවට්ටම් දාන එක තමයි කෙලස් කියන්නේ. ඒක බාහියට කියන්නේ බාහ්‍ය දිත්තේ දිත්තම නැත්නම් භවිෂ්‍යතිය උබ්බ භවණ එකක් නෙවෙයි ඒක ඇති මේ පටිගත කරන යන්තරේ මේ පටිගත කරන දේවල් පිළිබඳව මතිමතාන්තර නැහැ කනෙත් නැහැ ඒ නිසා ඒක දී ඇති සාධකයක් අපි එනේන එක විකෘති කරගන්න එක තමයි අපි ගෙන ආපු හැබැයි වැරද්ද ඒ නිසා දිත්තේ දිත්තම නැත්නම් කියන්නේ මේ අමතර දෙයක් නෙවෙයි අපි නොලබපු දෙයක්වත් නෙවෙයි අපේ ප්‍රകൃතිය අපේ හැබෑ නිවහ. අපි ඒක විකෘති කරගන්නේ ඇබ්බැහි නිසා අපේ සංස්කෘතිය නිසා අපේ හැදේ හැදියාව නිසා අපිට කරන්න තියෙක ඒක ඩීලර්න් කරන්න ඕනේ ඒක ඩිකන්ස්ට්‍රක්ට් කරන්න ඕනේ එතකොට ප්‍රകൃතියට යනවා එතකොට අපි දිත්තේ සිට මත්තන් තමයි ඒ නිසා අපි හිතුවොත් මේ දිත්තේ දිත්ත මත්තන් කියලා කියන්නේ නැත්තම් නිවන කියලා කියන්නේ කොහොමත් නැති එකකට යන්න හදනවා කියලා එහෙනම් අජාතං අභූතං වෙන්න බෑ දැන් ඉන්නේ නිවනේ කියලා හිතන්න ඕනේ මේ අහගෙන කුණු කන්දලයක් දාගෙන නැත්තම් බුදුරජාණන්සේක වචනෙම කියනවනම් පබස්සර මිදම් බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්කලිට්ටේ උපක්කලිට්ටං බාහිර ආගන්තුක උපක්ලේශ වගේ කියන එක වහගත්ත නිසායි කැත ඒ උපක්ලේශ උඹේ නෙමෙයි ඒක තමයි ස්වාමීන් වහන්සේ දැන් අපිටර වේදනා සංඥා සංකාර කක්ගාල ඇති වෙනවනේ ස්වාමීන් වහන්සේ ඒක තුලින් ඔය අර தත්ත්වේ නැති වෙන්නේ ඔව්. නෑ ඒකේ දෙකක් තියෙනවා. වත්තුකාම කෙලෙසකාම කියලා දෙකක් තියෙනවානේ. වස්තුකාම කියන්නේ රූප ශබ්ද රූප වේදනා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒ කොන්ක්‍රීට් මැටර්. ඒක වස්තුකාම. කෙලෙසකාමේ එන්නේ වේදනා සංඥා සංස්කාර හරහා. මේ දෙකෙන් වස්තුකාමයේ අයින් කරන එක මේ වගේ පිළිසෙට පුළුවන්. ඒගොල්ල කැමැති දන් දෙන්න කැමැති සීල් රකින්න කැමැති. නමුත් ඉඳගත්තර පස්සේ එන තණ්හා වේදනා සංස්කාර වලට එන කොක්ක I to assume ඒ නිසා වස්තුකාමයට බොහෝ දිනකට වස්තුකාමයේ ප්‍රශ්න තියෙනවා. නමුත් භාවනා කරන්න යනකොට වස්තුකාමයේ අතහැරලා තියෙනවා කෙලෙසකාම කෙලෙසකාමයේ ඉන්නේ සංඥා වේදනා සංස්කාර හරහා. ඒක නැති කිරීමනේ මොනව කරුවත් ඒක සංස්කාරයක් වෙනවා. වෙන්න හරින එකයි තියෙන්නේ. ඒ වෙන්න ඇරලා බලමන ඉන්න එකයි තියෙන්නේ. කරන්න ගියොත් සංස්කාර වෙනවයි කියන එකයි චේතනා කොයි එකවත් අහු වෙන. ඒක නිසා මේක මේ වංචනික ධර්මත් එක්ක වැඩ කරන එකක් නිසා සාමාන්‍ය කියනවා නම් මේ ගරිල්ලා යුද්ධකින් දිනන මිසක් කන්වෙන්ෂනල් යුද්ධකින් දිනන්න බෑ. ගරිල්ලාමයි දෙන්න ඕන ඇම්බුෂ් එකක්මයි. නතර අනුශය කෙලස් කියන්නේ අපි పూర్වය කරගත්තා වූ කර්මද අනිවාර්යයෙන්ම අනුසේ වෙනකොට තියෙන මේ වෙලාවේ කරන මන් නෙවෙයි. ඒ කියන්නේ අපි ගෙනාවු ඇබ්බැහි කියලා තියෙන. අපේ මේ රුචි අරුචිකම් එහෙම නැත්නම් පුරුද්දර කරපු දේවල් ඇබ්බැහි කියන වචනේ තමයි කියන්නේ. ඉතින් ඇබ්බැහි නිසා මණ්ඩි වැහලා තියෙන එක. ඒ කියනවා නම් මේ ගොඩක් කල් රා පැහිච්ච කලයක කොච්චර හේදුවත් ආය දාන තිරිජ්ජ පැහැෙනවා. මොකද ඒක ඇතුලේ මණ්ඩි ඊස්ට් තියෙනවා ඇතුලේ. ඒ නිසා කලී කොච්චර හේදුවත් ඒක යන්නේ. ඒ වගේ මේ විතිකම කෙලස් පරිඋත්තාන කෙලස් වගේ නෙවෙයි. ඒක සැඟවිගෙන ඉන්නවා අවශ්‍ය පරිසරය ආපුවාම නැගිටලා එනවා. ඒක අපි බොහෝ කල මේ කලේ මේ පැහි පැහි තිබිච්ච නිසා කලේ මැට්ටත් දැන් මැටිවලත් බීජ තියෙනවා. ඒ වගේ අනුසය කෙලස් කියලා කියන්නේ හොඳටම සය කියලා කියන්නේ සයන කරනවා කියලා කියන්නේ නිදිගෙන ඉන්නවා. වාතාවරණය ආපු ගමන් යන නැගිටිනවා. ඒක හුඟක් වෙලාට අතීතම තමයි ඒවා. එතකොට සමහරවිට රහත් භාවය ලබද්දී අනුශය කෙලස් ප්‍රහීන කරනවා කියන්නේ එතකොට ඒ කෙලස් අහෝසි වීමක් සිද්ධ වෙනවද? නෑ ප්‍රහීන කරනවා කියන්නේ අහෝසි වෙනවා කියලා කියන දෙකක් නේ. අහෝසි වෙනවා කියලා කියන්නේ නෑ විබේ සිද්ධ වෙනවායි කියලා ප්‍රහීන කරනවායි කියලා කියන්නේ දැන දැන දැක දැක ගෙවම් කරනවා. එතකොට රහත් භාවය ලැබුවයි කියලා පූර්ව කර්ම ඵල දීමක් නැතුව යන්නේ නෑ නේද? නෑ කර්ම රැස් වුණාට ඒව ක්‍රියාත්මක වෙන්නේ සංඥා වේදනා සංස්කාර හරහානේ. ඒ සංඥා වේදනා සංස්කාර සියල්ලම ඒ රහතන් වහන්සේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා පුරුදු කරලා ඉවරයි. පටිසන් දුන්නට ගැහුවට උලඟට ගැහුවට උලඟට වදින්නේ නෑනේ. යමක් තිබුණොත් ඒක වදින්නේ. වදින්න දෙයක් නෑ. එතකොට රහත් භාවය ලැබීමට යන මාර්ගයේදී මේ పూర్වයක් කරගත්තම මේ අකුසල කර්මය බාධා වශයෙන් නැගී හිටින්න බැරිද? පැහැදිලිව මේ ඒක නේ නම් කර්මය කියලා කියන්නේ. අනේ මොන කර්මයක්ද මේ කියලා කියන්නේ? ඒක තමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර කල්නිතිස්ස රජතුමා අර කටාරමේ දාලා ගිල්ලපු ස්වාමීන් වහන්සේ දැන් මේ උතුරන තෙල් හැලියේ ඉඳද්දි ඒකත් ඒ වේදනාවත් උපේක්ෂාවෙන් බල බලා ඉඳීමක් නැත්තම් ගාථා කියන්න බෑනේ. අපිට එහෙම නැහැ. අපිට තාමත් අමාරුනේ. ඒ ආමඳුර පිච්චලා තියෙන අපිට තාම පැතම් පෙටනවා. උන්වහන්සේට රහත් වෙලා උන්වහන්සේට ප්‍රශ්න උන්වහන්සේ සින්දු දෙකක් කිව්වා ඉවරයි. අපිට තාම පැත වෙනවා. අපිට ඒක දිහා බලනකොටත් අයියෝ මේ රහතන් වහන්සේ නමක් අයියෝ තෙල් වල දාලා අයියෝ අපේ හිත අර අහක තියෙන එක ඔළුවේ දාගෙන ඉතින් අපි හිතන එක ලොකු සදාචාරයක් කියලා. අපි හිතන එක ලොකු හැඟීමක් කියලා. ඕකට තමයි කෙලස් කියන්නේ. ඕකට තමයි තකතිරුකම. ඕකට තමයි මෝඩකම කියලා. ඕකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. උන්වහන්සේට පුළුවන් ද සින්දු කියන්න ඔය තෙල් කට ආරමක ඉඳගෙන සින්දු 80ක්ද ගෝතෝ ගාථා 80ක් පද බඳිනවා කිව්වම සෙල්ලමක් නෙවෙයිනේ. අපිට තාමත් බෑ. අපිට තාමත් ගාතාවට නෙමෙයි හිත යන්නේ. අපිට තාමත් හිත යන්නේ තෙල් කට ආරමකට තමයි. ඒක ඒක අපි හිතන්නේත් මේ ලොකු ආගමික හැඟීමක් කියලා. අපි නම් ඒක ලොකු සදාචාරාත්මක හැඟීමක් කියලා අපිට තේරෙන පීයක් කරන අපි එන්න ගන්නවා පුළුවන් තරම් හයියෙන් යන ගන්නවා කියලා කියනවා මම ලොකු කැක්කමක් මට තියෙනවා ලොකු වේදනාවක් තියෙන ඉතින් කැක්කම තමයි පියෙන් යන ගන්න. හරි ආයි කැක්කම නැතුව නෝකර. නමුත් කවුරුත් කරන එක නෙවෙයි. ඔය බුදුරජාණන්සේ කර්ම හතරකට බෙදලා එකක් අහෝසි කර්ම වශයෙන් දාලා තියෙනවා. ඉතින් කොයි මේ කියන්නේ ඔය ජනාධිපති දිවුරුන් දෙන දවසේ සමහර හිරකාරයෝ නිදහස් කරන්නේ ඒ වගේ රිලීෆ් එකක් එනවා ඉඳපු ගමන්. ඉතින් ඕකට වැඩි විශ්වාස කරගෙන ඉන්න එපා. වුණොත් හොඳයි. ස්වයංස මම මේ ඡායාරූපයක් දැක්කා ක්වාන්ඩක් කියන ස්වයංවන්සේ ඈ ක්වාන්ඩක් කියලා අර මේ වියට්නාමේ තමන්ගේ ඇඟට ගිනි තියාන එකේ ඒ ස්වයංවන්සේ පරයන්කෙන් ඉන්නවා මේ ඇවිල්ලා ගින්න මේ මේ මේ ඉහට පොඩින් යනකොට ඒක මේ උභාන්සේක විග්‍රහ කරන්නේ මොන වගේද ස්වාමීන් වහන්සේ? මම ඒ ආමඳුරෝ නෙවෙයි. ඒ ආමඳුරන්ගෙන් තමයි නියම උත්තරේ ගන්න තිබුණේ. මම මොකද කියන්නේ මහත්තයා හිතන එක වගේ මටත් එක එක වල හිතෙයි. මොකද්ද ඇති වැඩේ? ඒ ආමඳුරන්ගෙන් පොඩ්ඩක් අහගන්න පුළුවන් වුණා නම් ගින්දර පොඩ්ඩක් අයින් කරලා මොකද දැන් හිතෙන්නේ කියලා අන්න ඔරිජිනල් එකම ගන්න තිබ්බා. ඈ? නැත්තම් ගින්දර පොඩ්ඩක් තියාගෙන ඉවරලා වැළුවා නම් වලිගෙට තියාගන්නකො. මුළු යකට මොනේ නෑ. පොඩ්ඩක් වලිගෙට පොඩ්ඩක් හනු වගේ වගේ. එතකොට සාමාන්‍ය හිතා ගන්න පුළුවන් මුළු යක පිච්චෙනකොට කොහොම හිටියද කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට මිත්‍රගෙන් ලැබුණ CD එකක් ඒකේ තුනේ බටහිර අය මේ භාවනාව සම්බන්ධ කරන පරේක්ෂණ සම්බන්ධ වැඩි විස්තරයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ තුන්දෙනෙක්ට අරමුණු තුනක් දීලා තිබුණා. එක්කෙනෙකුට තරහව පිළිබඳව සිතුවිලි ඇති කරගන්න කියලා එයාට මේ ඒ පිළිබඳ ඊළඟ තව එක්කෙනෙකුට රාගය පිළිබඳව තව කෙනෙකුට මොහය පිළිබඳව. එතකොට රාග ද්වේෂය පිළිබඳව සිතුවිලි ප්‍රගුණ කරන කෙනාගේ හිසෙන් නිකුත් වෙන්නේ රතු පාට ආලෝකයක් කියලා ඒකේ පෙන්වුවා. එතකොට රාගය පිළිබඳව මෙනෙහි කරන කෙනාගේ කහපාට ආලෝකයක් නිකුත් වෙනවා කියලා පෙන්නවා. එතකොට මොහය පිළිබඳව මේ ප්‍රගුණ කරන කෙනාගේ හිසෙන් වට රසවලල් වගේ යන්නේ විචිරණ නිකුත් වෙන්නේ නිල් පාට කියලා පෙන්නවා. එතකොට ස්වාමින් වහන්සේ මේ දැන් මට ඒ වෙලාවේ ප්‍රශ්නයක් මතු වුණා මේ සම්මා සම්බුදුන් වහන්සේගේ දැන් මේ බුද්ධ රශ්මි මාලාවට අපි මේ පාට පහක් පාවිච්චි කරනවා. එතකොට මම කල්පනා කළා දැන් මේ පාට තුන එකතු කළාම සතුයි නිලයි කහ පාට එකතු කළාම කළු පාට තමයි ලැබෙන්නේ. එතකොට ඒකෙන් මම තීන්දුව කළා එහෙමනම් ඉතින් ඒක දුගතිගාමීම තමයි රාගදේශ මොහව කෙලෙස් වැඩි කරගන්නවා නම් ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් නිකුත් වෙන්න ඕනි. එතකොට මොන වගේ රශ්මි මාලාවද ස්වාමීන් වහන්සේ? ඒවා අපිට මොනම දෙයක්වත් මෙහෙම විය යුතුයි කියලා <clears throat> සබහා ධර්මයට නීති පනවන්න බෑ. අනිත් එක ඒ මොනම දෙයක හරි වර්ණ సంతාන වශයෙන් අහුණයි කියලා කියන්නේ කවදාවත් પરමාර්ථ ධර්මයක් වෙන්න බෑ. ඒක සම්මුතියක්. ඒ කියන්නේ අපි දන්නවා නේද අපිට මයිලඟ ওই කියන විදිහට රාගය තියෙන. ඒකට මම රතු කිරණිකුත් කරනවා. තව කෙනෙකුට ඒක වැදිච්චාම එයාටත් රාගේ ඇති වෙනවා. මට ද්වේෂය තියෙනවා නම් ඒ කිරණවලට ද්වේෂය ඇති වෙනවායි කියලා ඉතින් බල්ලා කියලා කියන්නේ වර්ණාන්ධ සතේ. ඒත් බල්ලට එනම් කොහොමඩක්වත් ද්වේෂයක් එන්න බෑ. බල්ලට වදින්නේ නැහනේ. වල්ලට තේරෙන්නේ නැහනේ. පාට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේවා නිකන් සම්මුති නැත්නම් මේ සංකේත වශයෙන් පාවිච්චි කරලා කියන්නේ යන්නේ මේ තාම මුළු ශේෂ්ත්‍රෙම යන්නේ සම්මුති සත්‍යය. පරමාර්ථ සත්‍යයට යන්නේ ඒ බටේර මානසිකත්වයේ පරමාර්ථ සත්‍ය කියන සෞඛ්‍ය සම්පන්න මනස කියන එක මොනම විදිහකින් බටේර <clears throat> මේ අධ්‍යාත්ම ක්‍රමයට අඳුල්ලා දෙන්න බෑ. ඒගොල්ලෝ තාම අසුරල තියෙන ලෙඩ වෙච්චි මනස්, ලෙඩ වෙච්චි කය. ඒ තමයි ওই වෛද්‍ය ශාස්ත්‍රය සහ <clears throat> මේ මානව විද්‍යාව මානසික වෛද්‍යව හැදිලා තියෙන්නේ. ඒ මුළු ශාස්ත්‍රයේම සොක්‍රටිස් ඉඳලා අද දක්වා සෞඛ්‍ය සම්පන්න මනස කියන එක හිතලවත් නැහැ. ඒ කියන්නේ પરමාර්ථ වශයෙන් යන්න පුළුවන් තනක් ඒගොල්ලන්ගේ ඒ කම්බිනේෂන් එක කොහොක්වත් නැහැ. ඒගොල්ලෝ මේ ලෙඩ වෙච්ච එකෙන් කයක් හරි හම්බ කරන එක විතරයි කරන්නේ. කවුරු හරි ලෙඩ වෙන්න ඇරලා කයක් හරි ගසා ගසා ගැනීම විතරයි කරන්නේ. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න මනස කියන එක දැන්වත් <clears throat> බටේට මානසික විද්‍යාවට හෝ ඒකට ගෝචර නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට මේ પરමාර්ථ ධර්ම පිළිබඳව පරිශන කරන්න තියා ඒක තේරුම් ගන්නවත් මේ මේක නරක නෑ මේ වගේ දේවල් හොඳයි අපි දැනගන්න ඕනේ මේ ශේස්ත්‍රය යන්නේ සම්මුතිය හරහා ඒකෙන් ඒ විදිහට කියක් හරි හම්බ කරන කොමොඩිටියක් හදනවා ඇර නිරාමේශ පැත්තකට නික්ලේශී පැත්තකට تعلق කරනවා ගා කල්යයි එම කියන්න බෑ නොවෙනවයි කියලා නිසා යමක වර්ණ සටහන් ආකාර තියෙනවා නම් ඉතින් සංස්කාර තමයි ඒක මේ නිවන කියන එකේම වර්ණ සඳහන නැතිකම තමයි પરමාර්ථ පැත්තේ තියෙන දේ. ඉතින් විද්‍යාව කියලා කියන්නේ ඔය වගේ මේ උපමාන සංඥා එහෙම පෙරලිලක් විතරයි. ඒක නැති තත්වයක්. ඒ කියන්නේ ඒ සංඥා වලින් වේදනා වලින් සංස්කාර වලින් තොර තත්වයක් විද්‍යා ශාස්ත්‍රයකට කොහොමඩක්වත් විශේෂෝචර වෙන්නේ නැහැ. ඒක නමුත් අපි අභාග්‍යයකට වගේ බුදුරජාන් වහන්සේ ඇති කරගත් එකටත් විඥාතරණ වල විඥා කියලා කියනවා අරකටත් විද්‍යා කියලා කියනවා. ඒක නිසා ඒකටත් විද්‍යාව කියනවා නම් බුදුහාමකට මොකද්ද කියන්නේ කියලා අපේ කේමනන්ද සංසයව. ඕකට නිසා කියන්නේ අවිද්‍යාව කියලා තමයි. බුදුරජාණන්සේකට විද්‍යාව කියනවා නම් ඕකට කියන්නේ අවිද්‍යාව කියලා තමයි. ඒ තරමටම දෙකක් කතා කරන. අරක හැම වෙලාවෙම ගසාගෙන කන වැඩත් කරන්නේ. හම්බ කරන කෑමක් කරන්නේ. බුදුරජාණන්සේ කියන්නේ අමිල වැඩපිළිවෙලක් මේ දෙකටම විද්‍යාව කියන වචනේ පාවිච්චි කරනවා. බුරුමේ සයන්ස් කියන එක ට්‍රාන්ස්ලේට් කරන්නේ සිප්පම් කියනවා. මේ මේ සිප්පම් පඤ්ඤා. කලා විෂන් වලට මේ ආර්ට් කියන එක පරිවර්තන කරන්නේ විඥා කියලා. සිප්පම් විඥා. අපි කලා විද්‍යා කියලා ඒක එකන පරිවර්තන කරන හැටි. ඒ නිසා එහේ විද්‍යා කියන විෂය ගත්තා නම් කලා විෂන් වලට හඳුනනවා. සිප්පන් කියලා කිව්වනම් විද්‍යාවිෂයන් වලට. අපි එකම වචනේ බුද්ධජානසික විද්‍යාවටත් අරකටත් දෙකටම පාවිච්චි කරන නිසා කෙලසිල්ලක් වෙනවා මෙතන. ඒ නිසා ලොකු සාහනසේ අපවත් වෙන ඉස්සෙල් ලිව්ව පිටු 100 ගානක විතර පොතක්. ඒක අපිට තාම එලි දක්වන්න බැරිනවා මේ මේ මොකද්ද මේ අවිද්‍යාවේ විමුක්තිය දසවිධ සම්පatti කියලා මේ සුද්ධ කරන්න තියෙන ගොඩක් කිව්වම මේකයි මේ බුදුරජාන් වහන්සේ වගේ දෙයක මේ කියන නිර්මල දෙයක් කතා කරපුවාම විද්‍යාව කියලා උන්වහන්සේ යොදාගත්ත තමන් විසින් විද්‍යාවෝදපාදී ආලෝකෝදපාදී එවැනි දෙයක් මේ වගේ කුණුහරුපයකට යොදවපු එක කදාක ගොඩ ගන්න හම්බෙන්නේ අපේ ඉදිරි પરම්පරාව කියලා. මේකට විද්‍යාව කියන්න පටන් ගත්තා. ඊපස්සේ මේකට කියන්න තියෙන එහෙමනම් අවිද්‍යාව කියන එක තමයි කියන එක තමයි උන්වහන්සේ මතක් කරන්නේ. ඉතින් તો ඒක මේ සයන්ටිස්ට්ලා නම් නියම සයන්ටිස්ට්ලා නම් දැන් දන්නවා ඒක. යාර පස්සේ යන කට්ටිය තමයි දන්නේ නැති තාම. ඒක තේරෙයි ටික කාලයක් යනකොට. දැන් එහෙමනම් අපේ දේශනාවලියේ දවසේ දේශනාවේ සමාප්තිය අපි ettavata chati gata sajjahana කිරීමේ පෙනී නොපෙනී අපිට මේ වැඩ පිළිවෙල මෙතෙක් කරගෙන යන්න උදව් කරපු සියලු දෙනාටම අපි පින් අනුමෝදන් කරමු මුදිතාවෙන් යුක්තව ඒ වගේම අපේ ඥාති මිත්‍ර හිතව බන්දු කලත්‍රාදී යම් කෙනෙක් ඉන්නවා නම් මෙවැනි පින් අනුමෝදන් වෙන සාදු කියන ඒ ශිරු දිනාටම අපි ආරාධනා කරමින් ඉන්නා තැනක සිට දැකලා මේකට සාදු කියලා පින් අනුමෝදන් වෙන්නේ කියලා සාදුකාර පවත්වමු. ඒ වගේම අපාපටත් මේ කරන මේ උපේන කුසල් නිසා අපිටත් මේ ජීවිතයේදී මේ ගෞතම සීල සම්බුද්ධ ශාසනයේදීම ඒ බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා විසින් පැමිණ වඩලා දාල ඒ ශාන්ත වූ සුන්දර වූ නිවන පිණිසම මේ පින ඒකාන්තයෙන් හේතු වාසනා එකසේ ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටුව කරමු.